بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد ديني نسيهن أدو سمرتك ودائن تبعي إمها بيفرون السلام عليكم ورحمة الله وبركاته ಕುರಿದುಹ ಒಳಗೊಂಡ ಮೇ ವಾಹಕ ದಕ್ಕಮ ಮಿದೆಯಿ ಅಳುಕಂತಕ ಬೆಹೆ ಗೊತುಂ ಏಗೆ ತೆರೆಯಿನ್ ದುಆಯ ಬೆಹೆ ಗೊತುಂ ವಾಹಕ ದೆಕೆ ವಿಫಾವಾನೆ ಎ ಗೊತುಂ ಅಳುಕಂತಹುಗೆ ವತ್ತರುತ ಮಿತಾಂಗಮಿ ಬಯಾಂ ಬೆಗೆನ್ ದನಿ ಎ ಗೊತುಂ ಇಯ ಅಳುಗೊಂಡ ಮೇ ದಲೀಲ ಎಕು ಬಯಾಂ ಕೊಫವಾನಿ ದುಆಯ ಬೆಹೆ ಗೊತುಂ ಮಿಯದು ಮಿವನಿ ಎಮ್ಮೆ ಫುರತಮ ಬಿರುವೆತಿವುಂ ಬಿರುವೆತಿವುಮ ಕಿಯಸ ಅಳುಕಮೆ ඒ අල්ලාහ් සුබ්හාන වතාලාගේ හැයබවන්තකම බිරවති ඒ ખાસ බිරෙන් ඒ අල්ලාහ් සුබ්හාන වතාලාගේ මායිකමා එකනාගේ හැයබවන්තකම් හිත තසවරකෝ ඒ ගන්න බිරු ඒ අලකම එහෙන්ෙන් අල්ලාහ් සුබ්හාන වතාලා කීති කුරාන ගා වහී කරවනි ෆලා තඛාෆූහුම් වඛාෆූනි ඉන් කුන්තුම් මුමිනීන් එබෑ මිහුන් දෙකේ තියබෑ මිහුන් බිරුණු ගන්නාරේ මුෂ්රිකුන් දෙකේ කාෆරුන් දෙකේ තියබෑ මිහුන් බිරුණු ගන්නාෂේ වඛාෆූනි තිමන් අල්ලාහන් බිරවති වාෂ තියබෑමහම් තිමන් අල්ලාහ බිරවති වාෂ ඉන් කුන්තුම් මුමිනීන් ඒ තියබෑමහම් මුමිනුන් කමුගවා නම තියබෑමහම් මුමිනුන් කමුගවා නම තිමන් අල්ලාහ බිරවති වාෂ ඒ බිරවතිම කියවසාලු කම එකලාගෙන් අදා කුරන් ජෙහෙ බිරවතිකන් එහෙම් ෆරාතකන් අදා කොෆිනම ඒ ශිරුක් ශරීහ කුරුන් ඒ මෙයා දවල්ගොන මිසාලක බොඩතින් දෙකේ verin deke nuata amirun deke raisun deke alugandu men ihtirame gotum ganna biraki ei alukamuge biru hagigatu e biru gane gennuwana den tobi gotum e hunna biru ei mi biraka gulun hur birennu ei ke tobi gotum misalaka singa e fenu nima nuata minikawa ge fenu nima e ganna biraki ei tobi gotum hunna biru ei e biru ei alukamuge birennu ei kiye alukamuge biraki waki farataka waki khassa baraka ihtiraamen libigen waakaman itiqaadukun ifraataka eganna biru ei alukamuge biru e biru evves faraatiddeke ganegennuwaane allahu fiyawa emme allahi kurawwani falaa takhaafuun falaa takhaafuuhum wa khaafuuni in kuntum mu'miniin e faraaitaka tiyabaamihim biru nugannaare tiyabaamihum hamaykan timan allah biruwetiwaare itiyabaamihum mu'minun kamugawaanama ehma biru e allahu subhaanahu wa ta'aala gannan jehe biru එහෙම් ෆරාතක ගනෆිනම ඒන ශරීහු කොෆි අල්ලාහ් සුබ්හානහු වතාලා මිවස් අලුකම දෙම්යති අර් රජාඋ එයි උම්මීදු කුරුම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රහමතන් උම්මීදු කුරුම් එකලාගේ නිඅමත එකලාගේ ෆදලුවන්තකම උම්මීදු කුරුම් ඒ උම්මීදු එහෙම් ෆරාතක කොගෙන්නවාන එහෙම් ෆරාතකුම් හාස්ස බාරේ වාකම එහෙම් ෆරාතකුම් ඒනය එච්චීතකෙ දීෆානකමුගේ උම්මීදු එහෙම් ෆරාතෙක්ගේ ખાસ බාරේ එහෙම් ෆරාතේ කිවා ખાસ බාරකා ખાસ ඉහ්තිරාම වාකම ඒ ෆරාතුන් ඉහ්තිරාම වාකම එන ඒ ෆරාතුන් උම්මීදු කොෆියා ඒ ශරීහු කුරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ඒ උම්මීදු කුරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා ටකා හැමයි කනිවනි ඒ වකි ખાસ බාර ලිබිගම් වාකම ඉතිකාද කුරා හාලු ඒ ෆරාතකම් බිරුගතුන් ඒ හැමයි කන් අල්ලාහ් සුබ්හානහු উম্মীদ করুন এই হামে এখানে আল্লাহ সুবহান ওয়া তাআলাকে হাদরাতুন এ উম্মীদ অলগণমেন না করবেন එකලාංගේ රහමෙන් අලගොඩමන දෙවවාන කමශා එකලාංගේ නියමෙන් අලගොඩමන දෙවවාන කමරා ස්වර්ග දෙවවාන කමරා මි හුරිහා කමක උම්මීදු කුරුන් ඒ අල්ලාහ් සුබ්හාන ව තාලාගේ හදරතුන් ඒ උම්මීදු කුරවේනි ඒ උම්මීදු හෙන් ෆරාතහ කොගෙන්නවාන ඒ උම්මීදු හෙන් ෆරාතහ කොගෙන්නවාන එකමකු හිස්සී ගතුන් කුරවේ උම්මීදු මි උම්මීද තෆාත් හිස්සී ගතුන් කුරවේ උම්මීදු මිසාලක මීහෙක්ගේ අතුග මුදාතකෙවුන් ඒගෙන් සොදගාතේ ඒනගේ මච්චක් කොෆාන කමුග උම්මීදු ඒ මස්සලෙන්නේ ඒ උම්මීද කියේ මි උම්මීද ගුලොන් හුරු උම්මීදෙන්නු මි අලකමුගේ උම්මීද කියේ වකි හාස බාර වා කමං ඒ තිකාදුකෝ ඒ ෆරාතක කුරේ උම්මීදු එයි මි අලකමුගේ උම්මීද කි ඒ උම්මීදු හෙන් ෆරාතහම් කොගෙන්නවාන් الله سبحانه وتعالى كي القرآن كما يقولون فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا فمن كان يرجو لقاء ربه اميه گيرس كلانگيا بدل كرما اميد كراميها كلانگ رحمتا اميد كراميها كلانگ سورگيان اميد كراميها انا كرن جن كون كام فليعمل عملا صالحا انا هيو عمل دنيا كراهش كام انا تمن الله دوا فاوا اجلوغا انا تمن الله دوا فاوا عمرغا انا هيو عمل كراهش كام دنيا ولا يشرك بعباده ربه احدا ادي enage verras kalangiya evves farate sharikunu kurahu shikame Allah baddal kuran edemiha Allah baddal kuran ummid kuramiha swarge wannam beenum miha enan oti duniyamati ga Allah subhanahu wa taala devvi wagutu tahuga heyo amalu kurum e wagutu tangena bekar gotuga duvvala fina menan Allah subhanahu wa taala baddalnu kuran giyamiddu enaka suwaruge nulibena Allah subhanahu wa ta'ala ge didar umun ena mahrum wegenda demmiyoti tawakkul wakilu kurun wakilu kurun eves alukame wakilu kurmaki eves alukame wakilu kurmaki Allah subhanahu wa ta'ala lavwa fawa sababu tahuga hifa ekalangeya barosa kurun ekalange ihtimad kurun sababu tahuga nuhifa ekalange ihtimad kogge nuwan පුරින් වෙස් දෙන්නවුණු ෆදා පුරිද වහකස් බයන් කරවුණු ෆදා අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා අලුතකුන්ගේ මච්ච රිසුග් වනි ලිව්වාෆ එමිහක ලිබේන එච්ච ලිබේන මින්වර රිසුගුන් ලිබේන මින්වර වනි ලිව්වාෆ එ ලිබේනේ නෑ එකමකු එඳුමතිග ඔයගෙන් නුවානේන එරිසුගු ලිබේන කම යකින් කොග්ගේ මසක්කතෙන්නකෝ අල්ලාහ් සුබ්හානහු වතාලා මසකි කුරුන් ලබ්වා ෆා එබවේ ආම්දනි හොදමට්ටක මසක්කෙක් කුරුන් ලෙව්වුන් එයි ඒ සබබකි සබබු අල්ලාහ් සුබ්හානහු වතාලා ලව්වා ෆාවා සබබු තහුගේ හිෆා දෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා වකීල් කුරන් ජෙහෙනි එහෙන්කම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරවණි අස්හාබේ කලක වකීල් කුරුමා බෙහෙගතුන් සුවාල් කුරීම හදීස් වල කුරවණි තිබා ගෙන්ගුලේ ජමලු බන්නාෂේ දෙන් අල්ලාහ් ජමල් හවාල් කුරාෂේ මිසාලක තනක ගොස්ස දතුරෙක් ගොස්ස තනක දාම්වීමයි ජමලු බාබාෆ නුබන්දෙනු දාශ අල්ලාහ වකීලු කොෆා එනු අන්නේර කනෝන්නා ජමලේ බඳෙෆා අල්ලාහ සබබුල අවවාෆේ යෝති ඒ සබබුග ෆුරතම හිෆාෂේ ඒ සබබුග හිෆාෆා දෙන් අල්ලාහ වකීලු කුරාෂ හමයි ෆදා ෆාසා ෆද එච්ච රක්කා කුරා අයරු අලමාරිය කල්ලාෆ තලුලෙන්ජි හේන තලුලාෆ දෙන් අල්ලාහ වකීලු කුරන්ජි හේන අලමාරිය ලෑෆේ ති තලනු ලෑ හුළු ලෑෆ අල්ලාහ කිල් කොෆ ගොස්ගෙන අනන්නර කොම සුවග හුගෙන් දානේ ඒගොතුන් අල්ලාහ් සුබ්හාන ව තාලා බහුරි හුරිහා කමක සබබ තකල්ලවෆ ඒ සබබ තහුග හිෆාෆ දෙන් අල්ලාහ් වකීල් පුරන් ජෙහෙමි වකීල් කුරුම කි කමෙන් හවාලු කුරුම් ෆරාතකා කමෙන් හවාලු කුරුම් මි කියන්නේ වකීල් කුරුම් අල්ලාහ් සුබ්හාන ව තාලා කලංග අලතකුන්න ලවෆා හුරිහා සබබ තහෙග හිෆන් ජෙහෙන වකීල් කුරුමුග කුමින් දෙම්මෙ මි දෙන්නුන් කන්තත්තා කියේ සබබතා paisa rakkatir kurma ba sababa ki echa kala talulun rizuga sababa ki masakke kurun jamalu tanegga beemuge baava wakilu kurma jamalu tanegga baava faeti nugellen sababa ki eti bade fa beemu emi sababu tahuge emme furatama hifanjeheni den allah wakil kuranjeheni erun allah subhanahu wa taala etakete rakkatir kurabana රිසුගු හෝදමට්ටක ආම්දනි හෝදමට්ටක ඉඛලාස් තරිකමයක මසක්කේ කුරීම අල්ලාහ් සුබ්හානහු වතාලා එන දෙවන අල්ලාහ් සුබ්හානහු වතාලා කියතු කුරාන ගාහි කරනවා ඉදා කුදියතිස් සලාතු ෆන්තෂිරු ෆිල් අර්දි වබ්තගු මින් ෆද්ලිල්ලාහ් යහුකුරු නමාදුනි මේ හිඳු තියබෑමීහුන් බිම්මතික ෆෙතුරි ගන්නාශ අදි රිසුගු හෝදමට්ටක මසයි කුරාන අල්ලාහ් දෙවන රිසුගු ehme wakil kurmaki Allah subhanahu wa ta'ala wa fawa sababu tahuga hifafa den ekantan Allah subhanahu wa ta'ala ya hawalu kurum Allah subhanahu wa ta'ala kiyat Qur'an ka hikurun wa ala Allah fatawakkalu in kuntum mu'minin tiyabami hum hamaykan Allah wakil kurashe in kuntum mu'minin ay tiyabami hum mu'minun kamugawanam anengatu Allah hikurwani wa man yatawakkal ala Allah fa huwa hasbu Allah wakil ko femiha dannar enan Allah fude huriha kama kon Allah subhanahu wa ta'ala fudun terikan devwane e wakil kurma ki alukame wakil kurun hagguwegen wa gotuga Allah wakil ko finama Allah subhanahu wa ta'ala enayan eba rizuku devwa ena hiyesnu kuraha gota goi gota Rasulullah sallallahu alaihi wasallam hadis pul kurmani law annakum tatawakkaluna ala Allah haqqa tawakkuluhi larazaqakum kama yarzuqu at-tayra තගුදු හිමාසන් වතරු පිතවන රසූලුල්ලාහ් සම හදීස් වල කරවන තියබෑ මෙහුන් අල්ලාහ් වකීල් කුරුන් හග්ගවගම් වාගතුග වකීල් කොෆිනම තියබෑ මෙහුන එකලාංගේ රිසුකු දෙව්වි හේ දූනි තකන් එකලාංගේ රිසුකු දෙව්වා ෆදා දූනි තක දූනි සොයිපා සොයිපන් අල්ලාහ් සුබ්හානහු වතාලා රිසුකු දෙව්වා ෆදන් තියබෑ මෙහුන රිසුකු දෙව්වි හේ එතකෙච්ච කියන රිසු තගුදු ඛිමාසන් එතකෙති හාලිතකුන් නිකුමෙගෙන් දනී බඬවා හුණු කමායක එකමක හාලිතක වතරුහ බිතෝන හාලිතකන් එමුරි අන්නනි බඬ ෆුරාගෙන් වාහාල එතකෙති හාලිතක රේගඬ අන්නයිරු එගේත එතකෙති ගේ රිසු මාදම වනි කොන්තාහුක උදුහෙෆේ දනී එතකෙති එතකෙච්ච කන්නේගේ දානි කොන්තාහක මේ රිසු ගෝදා එකමක යන්නනි රේගඬ බඬ ෆුරාගෙන් මුරිහා දුඤ්ඤෙන් අන්නනි බඬ ෆුරාගෙන් waki e duunitakan allah subhanahu wa taala e rizuku devwa fadan allah subhanahu wa taala e wakil kurun haggowegen wa gotuga mihaku wakil ko finama enan allah e gotar rizuku devwane wakil kurun haggowegen wa gotu kine wakil kurun mijhen ekalange levvi sawbatahu ga hifafa den allah wa kan tattan hawale kurun අල්ලාහ් රිස්කු හොද මට්ටකාලේ වසීලතකි ඒ මසයි කුරුන් ඒ මසක්කේ කුර්මාය කො අල්ලාහ් දුවා කුරේ අල්ලාහ් තිමන්නා මේ මසක්කතුක බරකා ඉල්ලවාෂිය තිමන්නා මේ මසක්කතුක සවබ මේ මසක්කතුක ජරියන් රිස්කු දෙවාෂි අල්ලාහ් සුබ්හානහු තාලා දෙවාන ඒකත් ඉඛලාස් තරක මං කුරින් දෙම්යති අර්රගබ වර්රහබ වල් ඛුෂූ තින් කන්තක මිතාගේ මේ බයන් කරවුනි අර්රගබ ඒ අල්ලාහ් සුබ්හානහු තාලාගේ හදරත රහමතන් එදුම් උම් රහමතන් එදුම් والرهبة أي الله سبحانه وتعالى عذاب بروتهم عذاب بروتهم والخشوع دين الله سبحانه وتعالى حضرت نكمتك أدا كور ميتين كان تتحكيس ميتين عربكان ميتين كان تتحكيس ميتين عربكان الله سبحانه وتعالى حضرتك ورحمة إدوم එවස් අලුකම එකලාගේ දුවා කරන් ජිහේනි මිෆදා බිරු බිරු bir hunnan jihena hituga Allah subhanahu wa ta'ala ge azaba adi ekalaange rahmata edum verikam ve sunnan jihena mi de tasawwur hituga bahattan Allah subhanahu wa ta'ala dua kuran jihena Allah subhanahu wa ta'ala ki Qur'an ka wahi kurabani innahum kanu yusari'una fil khairat wa yad'unana raghaban wa rahaban wa kanu lana khashi'in mitin alokam miatak Allah subhanahu wa ta'ala mi jama kurawa fimani Allah ta'ala hi kurawani hama kurhun ge ba mi hunna ki kanu yusari'una fil khairat heyokantatta huga awasve ganna mi hunne ekak wane ekak waada veriwa mi hunne heyokantatta huga wayad'unana raghaban wa rahaban adit eba mi hun timan Allah du'a kurate edun ede hal timan Allah ge rahmatan ede hal adi timan Allah ge azabun birwetiwa hal وكانوا لنا خاشعين ادي هميكن تيمن الله شيبا مهن نكمتيكن ادا كورن الله سبحانه وتعالى كورفلمتيكن نكمتيكن ادا كورم كيسي අලුකම එබෑමී හුන් හේවකන්තත්ත හොග අවස්ව ගනති හේවකන්තත්ත හොග වාද වෙරි වෙතේ දුනියමතීග අල්ලාහ් සුබ්හානහු වතාලා වාද වෙරි වුන් වාද වෙරි වුන් මුද්ද කුරවවා ෆවනි හැම කෙනෙක් හේවකන්තත්ත හොග දුනියවි එව්වස් කමෙක්ග වාද වෙරිම කියයි හුද්දවගෙන් වා කමෙන් නු ඒක කොනේ කබර උස්කො ගේණු හුද්දවගෙන් වා කමෙන් නු එකමුග වාද වෙරිමු දුනියවි එව්වස් කමෙක්ග වාද වෙරිමු අල්ලාහ් සුබ්හානහු තාලා හුද්දෙන් නුකරවා එකම වාද වෙරිමු හුද්ද කරවා හැමියති හේයකන්ත තහුවා අදි හුද්ද කරවා ෆේකන් යන්නු එකම ගෝවාලවා හැමිවනි වාද වෙරි වාශතිය බෑමේ wasabiqu ila maghfiratin wasari'u ila maghfiratin තියබෑ මෙහුන් වාද විරවාශයක කොනකන් හේවකන්තත් අහුවා අස්හාබේ කරු මිකමුග දක්කාෆා නමූනායකි එයි වරබ්බඩු නමූනා හේවකන්තත් අහුවා වාද වෙරිමු අලුගණ්ඩුමෙන් ගෙතරේගමි ඔන්න ආදයකි හේවකමේ ෆෙනිජ්ජ නමසේ කොනකෆා කුරුන් කලේකන් කොල්ලාශ කලේකන් කොල්ලාශ එවස් මීහකු එකන් සිරු සිරුන් ගොස් කොල්ලාකස් නූලේ අස්සාබේ කරු හේවකමේ ෆෙනිජ්ජ නම එකකවුර කුරින් අනකකු එකන් කුරේ වේතමසෙහි කුරේ එකකවර කුරින් අබූ බකර් රදියල්ලාහු අන්හුගේ ඛිලා ඛිලාෆතුග එකලේකෆානුගේ එකලේෆානු ඛලීෆාකන් හුන්න විදවස්වරුග හුවෆයින් අංහිනේ ඒන ශක්වා කුරි ඒන එහීතරිවේ දේන මීහකුවේ නැතිගෙන් ඒන කන්තත්ත බරවෙගෙන් ඒනගේ දරින්තක් ගිනවෙගෙන් ඒන එහීතරිවේ දේන ෆරාතෙන් නැතිගෙන් ඒන ශක්වා කුරි හුවෆයින් අංහිනේ ෆිරිමරුවේ ෆා අංහිනේ ඒන egege kantatta ginawegen ene nukurewegen ene shakwa kuri heyokame warab bodo heyokame huwafain anhenun nan ehi teriyuma kiyei waras sawab allah labwa fawa kame mali gotunna adi ehni hengog gotun ena ehi teriwe dinimaki ei wara maikame අවවකුරුගේ ෆානුගේ සමානුගේ යන් මිහා මිශක්වා කුරි කුරිම එකන් අවවකුරුගේ ෆානන් ඉවුනි උමරුගේ ෆාන වැසිවිජ්ජ උමරුගේ ෆාන හිප්පුල මෙ අරා වඩා ගති මියති හේයකන්ත හේයකමෙන් හාසිල් කුරුම වරබ්බ ෆුරසතේක මිකන් එව්වස් මීහකන් නාංග සිරු සිරුන් තිමන්නේ කුරාන මිහයකම් දැන් උමරු ගෆානු හදා ගොත හද්දවා ගොතකි එම්මෙන් නිදීම රේ ගන්න එම්මෙන් නිදීම සිරු සිරු මේ වඩා ගන්නවනි එගියා එනෙන් නොයෆහුන්න කන්තත්තක් කොල්ල ඇතිනොට එරියක ඔය කලිය ගෆානු ඔය ගොත වඩාගෙන ඔය කලිය ගෆානු මේ ෆෙනි වඩා ගන්නවනි මීහකුවගෙන් නිකුමගෙන් දාත එන හුරි මූණු මතීගේ ෆොති ගඬෙන් අලවෑගේ එනිකුයි මීහා නොෆෙන්න ගොතෙන් එනයි කාහ කන්නේගේ ගොත මූණු මතී ෆොති ගඬෙන් අලාගෙන් මීහකු නිකුන්නතම් ෆෙනිජ්ජෝ මරුගේ ෆානේගේ දැන් උමරුගේ ෆානෝ කිය වෙද වැඩාගෙන් බෙල්ලවිරු එගයක් වුණේ කමෙක් ෆෙන්නාක නුකුරවි හුරි එවස් කමෙ හුරිහා කමෙ මෙවනි කුරවිෆා දැන් උමරුගේ ෆානෝ මිතන් අරනේ මී අංහෙ මීහා එකම කුෂක් වා කොෆේ මෙවනි එන කන්තත්ත නුකුරවිගෙන් එෂක්වා කොෆේ නමි වනේ කමකු මි ගියා කුනේ තේ කුරාන එවස් කම එරේ උමර් ගෆාන්නේ කොබගන්දී අනේ රේ සම ඒ වගුතු උමර් ගෆාන මිස්තකුන් නිදීම වඩාගෙන් ෆිය ගියා වඩාගෙන් ඉරුහම එමන්සර් මි ෆෙනගෙන් දනි මීහකු ගෙන්නි කුමගෙන් දාත හමයි ගොතම් මෝනු නිවා කොග්ගේ කාහු කමන්නේ මෝන මති ෆොති කණෙන් අලවැගේ මීහකු ඉංගජ්ජනි කුමන් උමර් ගෆාන කෙව්වේදී වඩාගෙන් නැවිරු ඒ ගියා කුනෙන් එවස් කම ඉතුරකක් කුරාන මරෆාන එරේ වෙස් වඩාගෙන් නිකුමගෙන් වඩාගෙන් ෆිය තිම්වන රේවස මර්ග ෆාන වඩාගෙන් විරහම මීහකු ෆෙනිජ්ජනි කුමගෙන් දාත මූණු නිවාකොග්ගේ උමර්ග ෆාන වේද වඩාගෙන ඉරක ගියකුණෙන් ඉතුරු එවස් කමෙක් කුරාන උමර්ග ෆාන මිහිප්පුලා අරා වඩාගති මී ගේන් කොම්මෙරියක් මේ වගුතේ නිකුමගෙන් එදනි කාකු බාය මාදමාරේ එන මිගෙන් නිකුමෙන් නිකුණතන් තිවන්න ෆෙනිජ්ජියා බලාන වේ කාකුතෝ අනෙර රේවස මර්ග ෆාන වඩාගෙන් ෆිමිස්තකුන් නිදීම එයන් හෙමිහා එහි ඉතර වේදන වට්ටක වඩාගෙන හම මීහකු මියොන් නිකුන්න නියගේ උමරුගේ ෆාන කිදෙන් බාරුගද බේෆුල උමරුගේ ෆාන ඒ මීහව ගෑගේ හිප්පවෑෆ හිප්පවෑෆ කාකුතෝ බෙල්ලෙ මට්ටක ඒ මූණමතින් ඒ ෆොතිගණ නංගවන් උමරුගේ ෆාන මසයි කුරවන්නේ මූණමතින් ඒ ෆොතිගණ නෙන්ගෙවි රවව කුරුගේ ෆාන එකඩේගේ ෆාන මි දනි කොම්මෙ රයක් යන් හිමිහාගේ ෆන්තත්ත කුරීබෑගේ කොද්දීගේ කුරීබෑගේ කුරවෑෆ මි වඩා ගන්නවනේ අවව කුරුගේ ෆාන ඛලීෆා අමීරුල් මුමිනීන් ekaleeg faana kommere kumargu faana bura kurin ege wadaagen emihan nukurai fohri kantatta koddevva fami wadaagannawani awgur faana hippula umargu faana hippulan ara wadaag subhanallah awbakurge kuriyakan hama evvesi yokamegga tiwanne kanneerene mi hiyokantatta huga waada jehum alugond menge terege mionna misa gotaki heyokame fenijjenama ena nukurani kommes miha kulawwa kurwan kale kolla ashekanta du kolla neena bale qiyamit duwa huga enage heyokantattak anaka deene tay vesmin ware bappa dari fulan heyokantak nu deene zarregge min ware mamma nu deene dari fulan zarregge min ware qiyamit duwa huga miyadu mitibe kurani fa kurani ekwaneka bale ekantak kollima ene herege sawabu libeni එකක් වස් නූලත යාර කුරින් ගොස එකන් කොල්ලා කොමිය කොසන එක ෆා කරව මිකම් යෝන අල්ගොන මෙතරේක ආදේෆ කුරීගේ ගොතකන් නූ කන්තත්තන් හුරියේ සාබේ කලුගේ zamanuග අනේකක නේගි එකන් තක් කොල්ලේ තමසේ කුරණ කුරී බෑග් හේවකම වෙච්චියා ඒ හේවකන් අල්ලාහ් සුබ්හානහු වතාලා බැලියුව ගියාමෙත් දොහගේ ජසාය බදෙව්ව ගියාමෙත් දුවා කියයි එව්වස් මීහකු ඒනගේ හේවකන් තත්තකුන් එව්වස් මින්වර එකකවස් දෙක තයාර තයාරෙන් වාන නුදේනේ බප්ප දරිෆුලන් නුදේනේ දොහගො එච්චේ මම්ම දරිෆුලන් නුදේනේ bappa bappa Allahu gazurat danwan Allah timannage huriha darin fidwe fidweyage gotuga bahattafa timanna salamek waddewar timannage huriha darinna ambi ambimiha narakayan edlala timanna salamek wadder bappa edene duwa edo komme mihakos gowan nafsi nafsi timannage nafsu timannage nafsu Allah subhanahu wa ta'ala kirtugan gah karun yawma yafirru al-mar'u min akhihi wa ummihi wa abihi wa sahibatihi wa banihi edo go yawma yafirru al-mar'u min akhihi මීහායනගේ අඛා කිවෙන් දුවා නැෆිලා ව උම්මිහි ව අබියන මම්මයා වප්පය කිවෙන් දුවා නැෆිලා ව සාහිබතිහි ව බනී හදියනගේ අඹි මීහායනගේ දරින්ගේ කිවෙන් එන දුවා නැෆිලා ලිකුල්ලි ඉම්රීම් යවම ඉදින් ශානු යගුනේ කොම්මෙ මියක් වෙස් එනගේ අමිල්ල නෆ්සා දෙතර විස්තන කමෙන් එදුව ගොන්නා එදුව හුග කොම්මෙ නෆ්සෙවස් විස්නාන එනගේ නෆ්සා දෙතර තිමන්නගේ නෆ්සා දෙ මෙදුමිය දුවානි කොංගොතෙන් හේ මහෂරුගේ මෑදානුගේ maidanuga komme miyako istarajjanti wegen visnani enaya medu duhuga wani gotaka medu එබ්බස් මිය කණ හකා දෙතර නොවිස්නානේ දුවහකු ඒ දුවහට්ටක අලගොන් මෙන් තයාර වම්වි හේයකන්තත්ත හුග වාද වෙරි වම්වි එකක් වනක ෆානු කුරම්වි කොම්මෙ හේයකම කුරස් අල්ලාහ් සුබ්හානහු වතාලා එකන් ලිව්වාන එකන් හේයකම ගොතුගෙන දක්කවාන අල්ලාහ් සුබ්හානහු තකි දුකාන ගහ කරවනි فمن يعمل مثقال ذرة خيرا يره ومن يعمل مثقال ذرة شرا يره فمن يعمل مثقال ذرة خيرا يره هيو كمك ذرة ممركو في ميهاس قيامت ده كان دكينه ومن يعمل مثقال ذرة شرا يره ادي نبا كمك ذرة ممركو في ميهاس قيامت ده كان دكينه الله سبحانه وتعالى يبس نفسك انيا ورنوان كتم كودا هيو كمك كف وينا مس قيامت ده كان دكينه مؤمن ميها එහෙම අලගොන්න මෙන් හේව කන්තත්තක ಫಸ್ನು ಜಿಹೆಂವಿ ಹೇಕಂತತಹು ಕುರಿಯರಾಗನ್ ದೇವತೆ ಹೇಕಂತತಹು ಏಕಕೊನೆಕ ವಾದವೆರಿ ವಾಂವಿ ರಮ್ಲೋಮ್ ಮಸ್ಮಿ ಹೇಕಂತಂ ಹಾಸಿಲ್ ಕುರುಮಟ್ಟಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ವಾಫವ ಮೂಸುಮೆಮ್ಮಿ ದಿವ್ವಾಫ ರಬ್ಬಡು ನಸೀಬೆ ಮಿ ರಮ್ಲೋಮ್ ಹೋಗ ಮಸೈ ಕುರಂವಿ ಹೇಕಂತತಗಿನ ಗಿನಂ ಕುರವೇತೋ ದೆಮ್ಮಿವನಿ ಖಾಶಿಯಾ ಖಾಶಿಯಾ ಕೀವಸ್ ಐ ಬಿರು ಆಳುಕಮುಗೆ ಬಿರು mi bira kiwes mi khassa bira mi hama ikan mi birwes gannan jehen Allah subhanahu wa ta'ala ruhani gotun gannan jehe bira mi birwes gannan jehen Allah subhanahu wa ta'ala ehim faratakan e biru ganegen nuan ehim faratet deke e biru ganegen nuan Allah subhanahu wa ta'ala hikurun fala takh Allah subhanahu wa ta'ala hikurwani fala takhshawhum wakhshawni tibamihum ibamihunna ebahi kafarunna tibamihum biru wetin waashe wakhshawni timan Allah birweti waashe mesalu kame demyati al inabah ඉනාබායකි එයි අල්ලාහගේ හදරතර රුජුවවුන් ෆාෆතකුන් සලාම ඉවගතුන් අල්ලාහගේ හදරතර රුජුවවුන් الله سبحانه وتعالى يقول وأنيبوا إلى ربكم وأسلموا له تيبامهم تيبامهم ورس كلام حضرة الرجوع واره وأسلموا له أدي كلام بونا باكي من تريواش رجوع واشه بنا مرادكي توبة واشه تيبامهم فافتكم توبة واره الله حضرة الرجوع واره مرادكي teba min fahafatakun tauba wash allah ga dorata fahafu se man edi danna danna wash allah subhanahu wa taala ekalange fahafu sababe ekalange alutakunna ikhlas ter kama ku dennewumu kitamme bodu fahaveriyakas allah subhanahu wa taala e fahaveriya allah ge hadrata ikhlas ter kama ku danna wa fina ma ekalange be fahafu sababe ema algon men danna wam be ekalange hadrata mi tauba ge massarumi ಅಲ್ಲಾಹ್ ಸುಬಹಾನ್ ವತಾಲ ತೌಬಾಗೆ ದೊರು ಹುಳುವಾಲವ್ವಾಫಾವೆ ಹುಳಂಗು ಫರಾತುಂ ಇರು ಅರಾಫ್ ಮದ್ದಾಂದೆ ಹುಳಂಗು ಫರಾತುಂ ಇರು ಅರಾಫ್ ಮದ್ದಾಂದೆ ತೌಬಾಗೆ ದೊರು ಹುಳುವಾಲವ್ವಾಫಾವೆ ಅಲ್ಲಾಹ್ ಸುಬಹಾನ್ ವತಾಲ ಇಖ್ಲಾಸ್ ತಿರ್ಕಮಾಕು ತೌಬಾ ವಿಜ್ಜ ಮೀಹಾಗೆ ತೌಬಾ ಅಲ್ಲಾಹ್ ಕಬೂಲ್ ಕುರವ್ವಾನ್ ಹಮ ಎಫದಾಯ್ ಮರಂ ಅರಾ ಮೀಹಾ ಮರಂ ಅರಾ ಅರಂದೆ ನೇಫತು ಕುರಿಯಾ ಹಮ ಏನಗೆ ಮರು ಅರಂದೆ ಅಲ್ಲಾಹ್ ಸುಬಹಾನ್ ವತಾಲ ನಿಮ್ ತೌಬಾಗೆ ದೊರು ಹುಳುವಾಲವ್ವಾಫ එකහ මරන් අරාවකට තවභාවිකන් ලොහ තවබා කබූලෙන් නුකුරව්වාන් hama if tauba qabul nukurwa yani tin halate tauba allah subhanahu wa taala qabul nukurwa yani tin halate furatama halate ki demme midenne unu hale miha marang aran den allah subhanahu wa tauba ge dorwani hulu balaba ekam marang arawa tauba wegen den allah subhanahu wa taala tauba qabul nukurwa marang arawa මරක්ගෙන මෙහෙම සයි කුරාන තව බාබන් ඒ වගුතු. එයි එහෙනම් ඒ වගුතුක ෆෙන්නමුන් දාන ඉතුරු හාස්ස මන්සරතක මලායිකතුම් උඩුම් ෆාබාතම් ෆෙන්නානේ නමරන් අර මරන් අර වගුතු. maran ara abagutena tafatum anzarta fenna mundan mudum udum malaikatum faabatam fennam faran rahmatuge malaikatunna azabuge malaikatum faabatam fennam faran ebagutena masai qur'an tawbaba ekamak ebagutena ka tawba allah ebagutu enawa tawba allah qabulan qurban devana harateki kafare gotuga hura marwajja allah enage tawba qabulan qurban timwana harateki hulang faratun iru ara wagutu den tawba agen tawba qabulan qurban ಹುಳಂಗು ಫರಾತುಂ ಇರು ಅರಾವಗುತು ಎ ದುನಿಯ ದುನಿಯೇಗವ ಎಮ್ಮೆನ್ ತವ ಬಾವಾನ ಹುಳಂಗು ಫರಾತುಂ ಇರು ಅರಾವಗುತು ಎಮ್ಮೆನ್ ತವ ಬಾವಾನ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಏಕೆಗ್ಗೆ ತೌಬಾವಿಸ್ ಕಬೂಲೆನ್ನು ಕುರವಾನ ಎಯಿ ಹುಳಂಗು ಫರಾತುಂ ಇರುವೆರುಂ ಎಯಿ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಅಲಾಮ ಕಿಯಾಮತು ಎಮ್ಮೆ ಫಹುಗೆ ಅಲಾಮ ಕಿಯಾಮತುಗೆ ಬೊಡತಿ ಅಲಾಮತ ಹೊತನ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಅಲಾಮ ಎಯಿ ಹುಳಂಗು ಫರಾತುಂ ಇರುವೆರುಂ ಎಯಿ ಇರು ಕೊಮ್ಮೆದುಹಕುವೆಸ್ ಒಸ್ಸೆನೀಮಿ ಅರ್ಶುಗೆ ದರ ಅರ್ಶುಗೆ ದರ ಸಜಿದ ಕುರೆ ಇರು ಕೊಮ್ಮೆದುಹಕು අදි සයිද කුරුමෆහ අල්ලාහගේ හදරතුන් හුද්දෙන් එදේ මාදමා එරමුගේ මුද්ද දේශ දැන් ඊරු අනෙත් දොහ අරාන අල්ලාහ සුබ්හානහු තාලාගේ හුද්ද ඉස්නෆුලා අනෙත් දොහ සරාන ඒ හුලංගු ෆරාතුන් අරා දුවාහ කි අල්ලාහ සුබ්හානහු තාලා ඉරකන් හුද්දෙන් නුදෙව්වාන ඊරු එරුමකක් දෙන් අනෙත් අල්ලාහ කුරවාන ති ඔස්සුනු ෆරාතුන් අරා රේමියදු එවගුතු ඊරු අරානි ඔස්සුනු ෆරාතුන් ඒ හුලංගු ෆරාතුන් එවගුතු එමෙන්න ෆෙන්නානේ මන්සරු මියොන් ඊරු එරි හුලංගු ෆරාතුන් එවගොතු හුරිහෑම්ෙන් තවබාවාන එවගොතු දුනියගේ තිබේනි හුස් කාෆරුන් හුස් කාෆරුන් දුනියගේ තිබේනි අල්ලාහ් මි කලිම දුලුම් බේර කුරහම එකකු එවගොතු නොහුන්නාන විම්මච්චකු එම්ෙන් තවබාවාන එවගොතුගේ ඉරුහුලං ෆරාතුන් අරාතන් ෆෙනමකු එව්ස් මිහිග්ගේ තවබා අල්ලාහ් සුබ්හානහු වතාලා قبولن قربان وقت هم ايك كورين الگون من توبه وام وي توبه کے دور اللہ سبحانہ و تعالی میونی ہلوا لوافا توبه ومن ایب شرط تکین شرط تک ایک توبه بما اللہ سبحانہ و تعالی قبول قربان فرتم شرط کی قران ہری فاف کون ہٹالو افافن ena سلام ایب افاف دو کلو ہٹالو දෙවන කමකී එෆාෆයන් අඹුරා නුදියුම අඹුරා නුකුරුමන් අසුමු කුරුම් අසුමු කුරුම් ifaafa koffawa ifaafa kuramunu kamuge maccen ena hitama kurun furatama shartaki ekan rakkaaterun huttaalaafa ekan kuravunu kamuge macca laduwetiwe derave hitama kurun devana shartaki ifaafayan amura nudiuman azumu kurun timwana shartaki ikhlas terikama eku allah taala ge hadratun ifaafu sawa devumage denneu mitin sharta eku අල්ලාහ් සුබ්හානහු තාලා තවබා කබූල් කරවවනි එයි එකලාංගය අලායා දෙමෙදුග දෙමෙදුග වා හග්ගේ හග්ගකන් එන අරාගෙන් ෆවානම අල්ලාහ් අල්ලාහ්ගේ හග්ගු තවග තරින් හග්ගකන් එන අරාගෙන් ෆවානම මිතින් ෂර්තා එකු අල්ලාහ් සුබ්හානහු තාලා තවබා කබූල් කරවවනි එකමක අලෙ අල්ලාහ්ගේ අලතහුන් කුර අලෙග්ගේ ඉන්සානුන් ගෙතරෙන් ඉන්සානෙක්ගේ හග්ගකන් අරාගෙන් ෆවානම mitin sharta eku es shartu ituru kuran jihena ena ei ena emihegge haggu ada kuran jihena emihegge haggu ada kuran jihena den allah subhanahu wa taala enage tawba qabul kurabwan rasulullah sallallahu alaihi wasallam hadith kurabwan ya allah galta kunne miyadu tiyabami hun ek tiyabami hun geteren ekakwan ehegge haggakan aragen fawana me haggu ada kurashe miyadu ada kurashe duniyega giyame duha kiye dirhamed dinar mihegge atuga wadwa hen nun ei kiye ඒ දුවස් අවමුගේ කුරින් තිරහමෙ දීනාරෙන් නොවා දුවස් අවමුගේ කුරින් තිය බෑ මීහුන් එක කොනේකගේ හග්ගකන් අරාගෙන් ෆා වානම අවහන් ඉහග්ගවා දා කුරාෂේ ඒ දුවහුගා මීස්තකුන් අන්නානේ ඒනගේ හේව අමලුන් ඒන මීස්ත මීහක මීහක වන්නානේ හේව අමලුතකෙන් හිෆාගෙන් ඒන මීස්තහුන්ගේ හග්ගුතකන් අරාගෙන් ෆා උමුගේ සබබුන් ඒනගේ හේවකන්තත්තකුන් නේ දේන්ජි හේනි හග්ගුතන් අදා කුරුමා හේවකන්තත්තකුන් දේන්ජි හේනි කුරින් වෙස් දෙන්න නෝ ෆදෙන් එව්වස් මීහක එනගේ හේයොකමෙන් එනගේ දරියව්වස් දෙක තයාර කන්න උන්නානේ දුවා එව්වස් මින්වරන් උදේන එකමකු අලතකුන්ගේ හග්ගන් එන අරයගෙන් ෆවා නම අල්ලාහ් සුබ්හාන ව තාලා එමිස් තකුන්න අංගවාන එනගේ හේයොකන් තකුන්න ගාට තිය බෑ මිහුගේ හග්ගුතකා එකෂේන මින්වරක එම්මෙ ෆහුන් එනගේ හේයොකන් තකුන්න ගානි හේයොකන් තත්තන් හුස්වෙගෙන් දාරවස් හග්ගු වෙරින් මොහෙන්නුවේ හග්ගු වෙරින් හුස්නුවීම අල්ලාහ් සුබ්හාන ව තාලා e haqqwerin ge faafatan ena ge bola jassawafa ena naraka ella labwa ema miyadu mihegge haggakan aragen faawanama e haggu eba jihe ada kuram marumuge kurin qiyamet dohoge den ekamen ada nukureveni nage heukantakun ena den jiheni heukantakun edwahuge ha agubodwan heukantatta ekantattakun ena den jiheni edwahuge ege kurin miyadu e haggu enan ada kurumattaka avaswe ganna rasulullah sallallahu alaihi wasallam hadis pul kurabani demyoti isti'ana madadan edum madadan edum wes mi kurin wes denne unu faden khas ruhani gotum madadan edum khas barang e faratuga wa kama yagin kon ehem faratukum barakan ede fiya sharihu kurun misal kam mi hegge kiba enai kiba ge bahatte hemme huna libifawa baruge itura khas bare ruhani khas bare ehma ena gatar hedani kam madadan ede evaragina mihunge hituga itiqaden ei waliverin kamuga mi istakum buna mihun එමිහුන්ගේ පුනනි ඒනයි කිබෑගේ හොරේ ખાස්ස බාර ඒනගා ත හිඟාර මියනි කමෙක්ග මත දන් එදු මට්ටක ඒ ශරීහ කුරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා එවස් මිහකෝ එකහල කමෙක් කොග්ගෙන් වාන කො ෆී අල්ලාහ් තාලා ශරීහ කුරුන් හොරිහා හේවමල බාතුල එකෙන් තියයි ඉස්තියානා එයි වකි ખાස්ස බාරෙන් වාකම ඉතිකාදකෝන් එෆරාතක එෆරාතක කිබෙන් මදදන් එදුම මිකෙන ඉස්තිආන එකම මාද්දිකන්තතවක හිස්සිකන්තතවක මිස්තවක කිමෙන් මදදන් එදුම කි මස්සලෙන් එක්කමෙන් නෝ hissi kan datta hoga misal kam mi mezu hillal matta ka timan namma da qurash mikahal kan datta hoga මදදන් එදුමකි ඒ ශිරකෙන්නු ඒ හිස්සි කන්තත්ත රූහානි කන්තත්ත හොග මානවී කන්තත්ත හොග මදදන් එදුන් අල්ලාහ් ෆියවහන් ෆරාතකම් හුද්දෙන්නු දෙම්යෝති ඉස්තිආසා ඒ රක්කාතරිකවන් එදුන් මිසාරක අලගොණ මියදෙනි ෂයිතාන කිමන් රක්කාතර කොද්දම අල්ලාහ්ගේ හදරතුන් අහුසු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් ඒ ෂයිතානා කිබන් රක්කාතර කොද්දේ මං එදී හෙම් මීහෙක්ගෙ කිබයකුන් නේ දෙවෙන් මීහෙක්ගෙ කිබයකුන් අල්ලාහ්ගේ හතරතුන් එදෙන් ජීහෙන් හැම ඒගොත බලිතකුන් රක්කාතර කොද්දේ මං එදී දන්නම ජීන අල්ලාහ් සුබ්හානහු වතාලා මිකාල කන්තත්තකුන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හතරතුන් ركعتك من يدويني الله سبحانه وتعالى يقولون إذ تستغيثون ربكم فاستجاب لكم تيباميهم الله تيبامي برسكلانغ حضرة مدد ادونو هندو ركاتر كمان ادونو هندو الله تعالى تيبامي هونغ دعاء إجابة كرويه دميتي ذبح كرون ذبح كرما كيس اي ألوكمه වරම් මායන් අලුකම ජබහ කුරමකි අල්ලාහ් තාලා ටකා නාම් සුයිප්ප ජබහ කුරායර ඒගේ ලේෆොදු බිම්මතිගේ ජෙහුමා එක එනගේ හුරිහා කුදිෆාවතකෙන් අල්ලාහ් සුබ්හාන තාලා ෆුස්සවා දෙවාන් හුරිහා කුදිෆාවතකෙන් අල්ලාහ් සුබ්හාන තාලා ෆුස්සවා දෙවාන් ඒ නාම සූෆීගේ ලේෆදු බිම්මතිගේ ජෙහුමා එකු එමිහාගේ ෆාෆතන් අල්ලාහ් සුබ්හාන තාලා හුස්සා දෙවාන එහා බොඩ අලකම මි අල්ලාහ් තාලා ටක නාම සූයිපේ ජබහ කුරුම් ජබහ කුරුම කිය අලකම එහෙන් ෆරාතක ජබහ කොග්ගේ නුවාන එහෙන් එව්වස් ෆරාතක ජබහ කොග්ගේ නුවාන බුදක ජබහ කොග්ගේ නුවාන වලීවරියක ජබහ කොග්ගේ නුවාන ගබුරක ජබහ කොග්ගේ නුවාන ziyaratakas zabaha ko ganwan hushiru min farata allahunum faratakas zabaha ko fiya sharihu kurawniye na hisab ehma zabaha kurare ba kiyan jihe bismillah allahu akbar kiyafa zabaha kuran jihe en ebdes farate genan e zabaha kuruma kurumuga gane ganwan الله سبحانه وتعالى في القرآن قل إنني هداني ربي إلى صراط مستقيم دينا قيما ملة إبراهيم حنيفا وما كان من المشركين قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له وبذلك أمرت وأنا أفضل المسلمين قل إنني هداني ربي إلى صراط مستقيم قل كليفان ودال واش هم كرهم تمن کلیگ فانو کے تمن කලේක ෆරන් හිදායත් දක්කවාෆිය ඉලා සිරාතින් මුස්තකීම් සීදාවෙකම් වා මග එයි දීනන් ක්‍රියමන් මිල්ලත ඉබ්‍රාහිම හනීෆන් ඒ සීදාවෙකම් වා මග කී එයියේ සීදාවෙකම් වා දීනකි ඉබ්‍රාහිම්ගේ ෆානුගේ මිල්ලතකි ඉබ්‍රාහිම් ෆානුගේ මිල්ලතකි ඒ හනීෆන් තිමන් නං එකලාංගේ හිදායත් දක්කවයේ සීදාවෙකම් වා දීන සීදාවෙකම් වා මග ඉබ්‍රාහිම් ෆානුගේ මිල්ලත ei timan kalege faano ehen huriha baatil aqida tahkun rakkaterwe hamekan allah ge hadrat allibingen wa hal wama kana min al mushrikin ad ibrahim ge faano ei mushrihun ge teren we wadagen be kale nuune qul kalege faano idalwar inna salati timan kalege faano ge namada wa nusuki timan kalege faano ge qurbana zabah kurun qurbana wa mahyaya ad timan kalege faano ge dirihurma wa mamati ad timan kalege faano ge marmum lillahi rabbil alamin wani alam tahu ge veri allah subhanahu wa ta'ala تمن قال يفانو كمي هوريها كما اللي بودين من الله سبحانه وتعالى لا شريك له اكلانكن ايو شريك كنوي وبذلك امرت මිගොතර මිගොත කන්තක් කුරමර තිමන් කලේ ෆානා අමර කුරවිගෙන් වනි එගමානේ කි මිගොත අලොකන් අල්ලාහ ખાලිස් කුරමර එවස් ෆරාති කලංගා ශරීකුන කුරමර තිමන් කලේ ෆානා අමර වෙවිගෙන් වනි වාන අවවලුල් මුස්ලිමීන් අතිමන් කලේ ෆානා කි එම්මෙ ෆුරතම මුස්ලිමේ එයි කොම්මෙ උම්මතෙක්ගේ සෙම්මෙ ෆුරතම මුස්ලිම කි උම්මතුගේ නබියා එහෙම්බෙන් අල්ලාහ් රසූලා මි දන්නවනි අල්ලාහ්ගේ රසූලා ව අන අවවලුල් මුස්ලිමීන් আদি තිමන් කලේක ෆාන එම්මේ ෆුරතව මුස්ලිමකි ඒ උම්මේ උම්මතෙක්ගේ එම්මේ ෆුරතව මුස්ලිමක වානි ඒ උම්මතුගේ නබියා ඒ උම්මතුගේ නබියා දැන් නදරුබුණු නදරුබුණ කී බුණම කියසේ අලොකම ඒ නදරුබුණන් ජිහේනි අල්ලාහ් තාලා ටක එහෙන් එව්ස් ෆරාතකන් නදරුබුණ ගෙන්නවන් අල්ලාහ් නදරුබුණන් ජිහේනි දැන් නදුරුගේ බහරි බෑවර වත්තරත මිසාලක නදුරුගේ හිමනේ ආමුගතෙක්ග දෙබෑ එබ්බය කි නදුරු මුතුලක් අනෙබ්බය කි නදුරු මුකයද නදුරු මුතුලකා නදුරු මුකයදා මියති ශරීගත නදුරු අරයිබහම් නදුරම කියන්නේ නදුරු නදුරු නදුරු මුතුලකා නදුරු මුකයදා මියති නදුරු මුතුලකා කි එවස් කයිදෙන් නැති අලගොඬමෙන් evves qayden neti algonmen bunana duro e misalaka allah hattaka timanna miweni duwaha ku roden hifaname allah hattaka eina duro mutlaq eina nubune miweni kame vejjiya timanna mikan qurani eina mibunani hama miweni mahegge fanarwana duwahu timanna allah hattaka roden hifamanna duro bune finne evves qayda kanula den naduruge maana ekikoba naduruge emme frota naduruge maana eba denegannan jihe mikan tetan adi engumuge kuri naduruge maanaye ki allah subhanahu wa taala timaya fardu nukurawwa kame amille timage ami nafsa fardu kurun timage nafsan allah subhanahu wa taala fardu nukurawwa kame amille timage nafsa fardu kurun misalaka miyakumi bunani maadama allah hattaka timanna fagirunna enhas rufiya heda kollana മാദമ എഹ മാദമ എന വാജിബ് നദറു ഫുദ്ദും kurin Allah subhanahu wa ta'ala nadru bunumuge kuriyaku ena kan Allah subhanahu wa ta'ala wajibe nukurabba madama en hasruf ya harad kuraka Allahumma nukurabba enaka wajibe ekam ena amillen wajib kuri kurima Allah wajib kurabi enake nafsa ehma wajib wan enake nafsa eti madama heda kuruma ehma wajib Allah subhanahu wa ta'ala wajib nukuraka men amille amille nafsa wajib kurun ena duraki දැන් නතුරු පුණංජිහෙන හියොකන්ත හුවා ෆාෆයිගේ මච්ච නතුරු පුණගෙන් වාන අදි එහෙම් ෆරාතකවස් අල්ලාහ් ෆියා එහෙම් ෆරාතකවස් නතුරු පුණගෙන් වාන අල්ලාහ් නුම් ෆරාතක නතුරු පුණ වෙජ්ජ නතුරු පුණ ෆියානේ කුරි ශරීකු අල්ලාහ් සුබ්හානහු වතාලා එම නතුරු පුණංජිහෙන අල්ලාහ් අල්ලාහ් ටක අදි නතුරු පුණංජිහෙන හියොකමෙග්ගා නුබෑ කම කන්වා නතුරු පුණගෙන් මිසාලක මියදු මියනි කමෙත් තිමන්න වෙජ්ජියා තිමන්නගේ බේබයා ගුළුම් කණ්ඩාලා නම ෆාෆෙක්ගේ මච්චන් එන නදුරුපුනේ එම ෆාෆෙක්ගේ මච්චන් නදුරුපුන ගෙන්නවාන ෆාෆෙක්ගේ මච්චන් නදුරුපුන ගෙන්නවාන আদি මීහා කුලදාන වෙගෙන් වා කම මීහාගේ කුලදාන කම බේරුගාව කමෙක්ගේ මච්චකස් නදුරුපුන ගෙන්නවාන මීහා කොද්ද මිසාලක මීහා කොමෙ මොනි තියන්න මීහනි කම වෙජ්ජියා බාර ලක්ක රුෆියා මෙනි මීහකක් දේනම් එනාතුගනේ නෙයි එන් හසුෆියායි වෙස් ಬಾರಲಕ್ಕ ರುಫಿಯಾ ದೇನ ಮೇನ ಮೇನ ಏನ ಕುಳದಾನಕಮ ಬೇರು ಗವಾಕಮ ಎಮ ಕುಳದಾನಕಮ ಬೇರು ಗವಾಕಮೆಗೆ ಮಚ್ಚಸ್ಮ ನದುರು ಬುನಗೆನ್ನೆ ಎಮ ನದುರು ಬುನಂ ಮಿಜಿಹೇನಿ ಅಲ್ಲಾಹ್ ಹಟ್ಟಕ ನದುರು ಬುನಂ ಜಿಹೇನಿ ಹೇವ ಕಮೆಗ್ಗ ನದುರು ಬುನಂ ಜಿಹೇನಿ ಅದಿ ತಿಮಾ ಕುಳದಾನಗೆಂ ವಾ ಕಮೆಗ್ಗೆ ತೆರೇಗ ಎ ದಾಹಿರಾಗೆ ತೆರೇಗೆ ನದುರು ಬುನಂ ಜಿಹೇನಿ ದೆನ್ ಮಿ ಗೊತ್ತ ಬುನವೆ ನದುರು ಎನ ಫುದ್ದುಂ ವಾಜಿಬುವಾನ್ ದೆನ್ ನದುರು ಮಿವನಿ ಮುತಲಕ ನದುರು ಮುಕಯ್ಯದಕ ಮುತಲಕಿ ಕುರಿಂ ವೆಸ್ ಬುನಿಫದ ಎವ್ವೆಸ್ ಕೈದೆನ್ ನೆತಿ ಎನ ಬುನಲ ನದುರು ಮಿಸಾಕ ಅಲ್ಲಾಹ್ ತಾಲಾ ಹಟ್ಟಕ ತಿಮನ್ನ ಮಿಯನಿ රෝදෙන් හිෆාන මෙවැනි දුවාක මෙවැනි දුවහෙක්ග අල්ලාහ් තාලාට කා මිස්කිතු ගතිමන්න ඉතිකාෆන් ඉන්නා නම මිගත එවස් කයදෙන් නැතිබුණා නදුරකී නදුරු මුතුලක් මිගත බුණා නදුරකී මි නදුරු මුතුලක් දෙම්යති නදුරු මුකයද් නදුරු මුකයද කී කමෙ වමුගේ මච්චක් කමෙ කුරන් එන බුණා නදුරු මිසාලක තිමන්න මිෆහරු ස්කූලුන් එවනයක් ගොස්සියා තින් රෝද හිෆානම අල්ලාහ් තාලාට ස්කූලුන් එවනයක් ගොස්සියා තින් රෝද හිෆානම තමියනි වරකන් අල්ලාහ් මාග හේද කුරානම එහෙන් විම එන ස්කූලුන් එවනයක් ගොස්සියා එන ජීහෙනකන් කුරාන ස්කූලුන් එවනයක් ගොස්සියා එන ජීහෙනකන් කුරාන ඒ නදරු මුකයද් කයිදකා එක වෙන බුනා නදරු දෙන් නදරුගේ හුකුමකී කව නදරුගේ හුකුමකී ilmarim vidalwagatuga naduru hukuma kima kuruha kame naduru bunma kima kuruha kame ekama ku naduru fuddma ki wajib kame miwaran hayram manjhe masale masale kemven ilmarim mi masale bayan kurawwa faani biratti masale ta hoge terega biratti masale me kiyani al masailul ghariba arayba hum kiyani al masailul ghariba ege terega ilmarim mi masale himanwa faani mikan kurumma kuruha kofiya ekam fuddum wajib නදුරු බුනුම් මකරු හයිසබකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කරන්නේ ඉන්න නදර ලා යති බි ඛෛර් නදුරු හේයකම කාගෙන නාන්නානේ නදුරු නාන්නානේ හේයකම කාගෙන වාකේ හේයකමෙන් නුගෙනස් තේනේ නදුරේ ඉන්නමා යස්තඛරජු බිහි මිනල් බඛීල් බඛීලෙක්ගේ අතුන් එච්චෙන් නෙරුම් ෆියවා ඉතුරු කමෙන් නුකොද්දේ නදුරේ මීක දෙමානේ බෑ කුලේ වෙකෙන් එම්මානේ කි එනේ කි වරබ්බඩු බඛීලකේ අල්ලාහ් සුබ්හාන වතාලයන් හියොකමෙක් කුරන් එන ඉබුනනි කලයන් කමෙක් කොද්දේම තින්න කියා බඩ බඛීල මෙනි කමෙන් අල්ලාහ් කොද්දෙවීම තිවන්න මිකන් අල්ලාහ් තාලයට ටක කුරානම එම කියා බඩ බඛීල අල්ලාහ් කමෙක් කොද්දෙවවා මතින් එන කමෙක් කොද්දෙන් ඉබුනනි අලෝ කමෙක් කුරන් ඉබුනනි ඒ අලෝ කමුගේ ෆෑදාව සුරියේ නෑෂේ අල්ලාහ් කන්නුන්තා තිමා අලෝ කමෙක් කුරීම ඒගේ ෆෑදාවනි කාකා අල්ලාහ් තිමා තිමා මිහා අල්ලාහ් කමෙක් ෆෑදාන්නවානි අල්ලාහ් කංගෙ බෙස් ෆෑදාන් වන අල්ලාහ් සුබ්හානහු තාලා කුදුසි හදීසක වහි කරන්නේ තියබෑ මිහුක කුරීග මිහුන්නා ෆහුග මිහුන්නා ජින්නින්නා ඉන්සින්නා එම්මකාමක ජමාවේ එම්මෙ තකවාවරි මීහාගේ හින් හුරිහෑම්මෙන් ගෙමියොත් එම්මෙ තකවාර ඒක මානේ කි එම්මෙන් එහා තකවාවරි හුරිහෑම්ම මුලි දුනියේක වාහා බයකු ජින්නින් වෙස් ඉන්සානුම් වෙස් කුරීගේ මිස්තම පහුගේ මිස්තකම් වෙස් එම්මෙ බොඩ වාගේ තකවාරුම් එම්මෙ කරිගෙන් වාගත එම්මෙන් තකවාරු වෙජ්ජනම සල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරත zarrege faada vesnuane ඉතුරු වෙස්නුවානේ කලාගේ ඛසානක වෙසෙච්ච. අදි එම්මෙන් ෆාජිර් වේ කාෆර් වෙච්ච නම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඛසානයි zarrege ගෙමි වර්මද වෙස්නුවානේ. එම් විම තිමා මීහා හේකම කුරීම එකම් වෙස් වනී තිමා මීහාය. හග් හගීගතව. ඒන ඒගේ සවාබ සූරි. එම ඒන මිබුණනි මියනි හේකම තිමන්න කුරානේ අල්ලාහ් වෙනකම තිමන්න කොද්දිනීමයි. එහෙම ඒන වර බොඩ බඛීල හිකොබෑ. අල්ලාහ් එකන් කොද්දෙවිම আদি රෝදේ වෙස්ම රෝදේ හිම රෝදාක සවාබෝතිකාක හැම එනය එහෙම් වීම රසූලුල්ලාහ එමියෙන් මාන අනෙන් මානේකි බඛීලෙක් ගතුන් එච්ච දියුන්නු හිතුරු ගොතෙන් මිසාරක නීහකම බුණනි තිමන්නය තිමන්න මෙවැනි කෝහෙල්ලි විජ්ජිය අල්ලාහ් ගමවුග එල්ලක්කරු ෆියා හරද කුරානම එනං ඒ කෝස් ලිබුනි කෝස් ලිබුනීම එක්කල එල්ලක්කරු ෆියා හරද කුරන් ජෙහෙජ්ජේනා එවගුතේනක බොලු කරිස්සලාන එල්ලක රුෆියාමි හරද කුරන් ජෙහුනි එහෙන් වෙන් අස්ලු හයිගතු කියන එල්ලක රුෆියා හරද කුරන් නුපුනි නම වසේනාගේ කෝස් ලිපුනි හෙ ලිබෙන් ඔින්නම ඒනගේ මින්වරුග එකන් ලියුවා ෆවී නම ඒන එල්ලක රුෆියා හරද කුරන් නුබුඤ්ඤස් එකන් වීස් ඒනයා එකම් විස් එක එකමකු ඒන එල්ලක රුෆියා හරද කුරන් බුනීම මිවිගතකි ඒන එල්ලක රුෆියා හරද කුරන් මජබූර් වෙච්චා ඒන එන දුරු නුබුනි නම සේන ඒ කෝස් ලිබුනි හැ හකිගතුව ඒ ඒ කෝස් ඒන ලිබුමන් යොති ලියුවිෆා මතිග ලියුවිෆා මියොති ඒන නදුරු නුබුනි නම සේ කෝස් ඒන ලිබුනිස් එහෙම බඛීලෙක් ගතුන් එච්චෙම දැන් ඒ වගතුගේ ඒන අයිම්මතින් ඒ දූ කොල්ලම් ජෙහෙලුම් වාන හිතන් එච්චෙන් අරාන එල්ලක් කරො ෆේන හිතන් අරාන තිමන්න මි නදුරු නුබුන නම ඒ එරුම් වෙසේ කෝස් ඒන ලිබුනිස් විය එහෙමම නදුර අල්ලාහ් සුබ්හානහු තාලා රසූලුල්ලාහ් සම හදීස් වල කුරවණි නදුරෙබ්බුනගෙන් කදරෙබ් බදලෙන්නවානේ මින්වරෙ බදලෙන්නවානේ කිතම්මේ නදුරෙබ් බුඤ්ඤස් එවාන් හොරි කමේ වා නදුරු නුබුඤ්ඤස් බුඤ්ඤා බුනියම විවාගත කීතුරු කමෙන් එනගේ අමිල්ල නෆ්ස වාජිබු එකෙන් මිදන්නේ එම නදුර කීයි අලකමෙන් එයි හයිගතුක අලකමකම් මෙනුවි නුබුණ වේන නදුරේ නදුරු බුනුම් මකුරුහ අලකමක බුණ වේනි නදුරු naduru bunumaki makruh hakam ekam naduru fuddun ei wajib kame naduru fudda mehun Allah subhanahu wa ta'arif kurawah wani yufuna bin nadri wa yakhafuna yawman kana sharruhu mustatira kurim ves bayan kurawun fada naduru mi masale ki mi gharib masale biratti masale hayram wa kahala masale e alu kamuge tirevade fadi kamuke kan foratama isnaga kurun makruha ekamaku bunafiya fuddun wajiba de alu kamuge terega Allah kan lavva fesmiyati ehmima nadru fudma kiye alukame allah subhanahu wa taala wahi kuramani yufuna bin nadri wa yakhafuna yawman kana sharruhu mustatira yufuna bin nadri ebaamihunna kiye mu'minunna ki ei nadur ebaamihunna fa nadur ta fuddamihunna wa yakhafuna yawman kana sharruhu mustatira adi edwahegge birwerikam feturigam wa duha birweti waamihunne ebaamihunna ki එම මිහා හිසාවුන් මේ අලකමුගේ වරක් ගින වත්තරත බයම් වෙක මෙදියයි අලකන මෙන්න කුරින් හි කුරින් විශ්නේ කහල හැම එකන අලකම කිනමාද එහෙම මී අලකමුගේ බෑවර වත්තරුත මිදියයි මීගෙන් කුඩවෙස් මින්වරෙන් එහෙම ෆරාතකන් අලාෆිනම ශරීහු කුරිය අල්ලාහ් සුබ්හානහු තාලා අල්ලාහ් හග්ගුවගෙන් වා කම එහෙම ෆරාතක කොෆියා එන ශරීහු කුරිය වරග්ගිනන් හුරි හැබේ ෆුල්නසෙන්ගේ වඩානා නේ ෆදාන් කුරීගේ මීස්තකුන් වරග්ගිනන් සියාරතන් නදුරුබුණ උළුන් අල්ලාහ් සුබ්හානහු තාලා ය තකාබුනන් ජිහේ නදුරු සියාරතා වලීවරිකමකි දිවෙහි රාජ්‍යයකවස් වර පහකාජ හෙන්දෙන් ඔයික්කම වලීවරිකම් එකමක වලීවරිකම් එයි කොම් වලීවරිකම ෂයතානී වලීවරිකම් හකීකතුව එයි වලීවරිකම වෙන දේ වලීවරිකම එයි වලීවරිකමකි අල්ලාහගේ වලීවරිකම් අනෙක් වලීවරිකමකි ෂයතානී වලීවරිකම් දිවෙහි රාජ්‍යයක ඔයි වලීවරිකමකි මුලින් වෙස් ෂයතානී වලීවරිකම් සබබකි මුලින් එමිහුන් කුරාකන්තත්ත හකි ෂයතානු කුරාකන්තත්ත ෂයතානී කන්තත්ත කුරානී ಅಲ್ಲಾಹುಗೆ ವಲಿವೆರ್ನಕಿ ಅಲ್ಲಾಹು ಎಂಗೆವಿ ಗೊತ್ತ ಅಲ್ಲಾಹ ಕಲಾಂಗೆ ರಸೂಲ್ ಎಂಗೆವಿ ಗೊತ್ತ ದುನಿಯಾ ಮತಿ ಹೇದ ಕುರಿ ಮಿಹು ಇಹ್ಸಾನ್ ತೆರೆಂ ಈಮಾನ್ ಕಮುಗೆ ಎಮ್ಮೆ ಕುರಿಗೆ ತಿವಿ ಮಿಹು ei waliwernaki ebami hunga maccan allah karama ittirkan faala kurawwa ekamako shaytani waliwernakannu shaytanu shaytanaga waliwernaki koba sihuru ha huraha dami hun නුලෆාකන්ත කුරාමිහුම් බොඩති ෆාෆ කුරාමිහුම් එමිහුම් මි ෂයතානාගේ බාරු බේනුම් කොග්ගෙන් මිස්තහුන්ගේ ලෝමච්ච හයරන් කුරාකාරකන්ත තම්මි කුරණි කුරිම මිස්තකුණ කියනා ඒ බොඩවලි ඉවරිය කියනාකි ඒනෙන් අලකන් කුරුම් වාජිබ වෙච්ච මිහසන් ඒනෙන් අලකන් කුරා හිසාබක් ගොස්සා උන්නනේ අලකන් කුරා හිසාබ ඒ වලි ඉවරින්නෙන් නෝ වලි ඉවරණ කි අල්ලාහ් සුබ්හානහු තාලා එංගෙවි ගොත්ත දුනියාවති උලන මිහුම් එමිහුනක මියක අලකන් වෙස්න කුරාන එමීහුන්න මීස්තකුණ ඉගෙන එනකි අල්ලාහගේ අදරතුක මායිමිය කියන දුවා එක්ක ෆි අල්ලාහ වගතුන් ඉජාබ කොත් දෙවාන එෆෙම් වරක් ගොස් සතිබේ මිහුගේ අල්ලාහගේ වලි වෙරණ කි දුවා එක් කුරාර වගතුන් අල්ලාහ ඉජාබ කුරා ඒක එෆෙම් වරගේ මිහුගේ බහුරිස් වේ ගොස්ස තාබින්ගේ තර මිසාක තාබින්ගේ තෙරෙන් බෑවර බේකලුන්ගේ බහර ඒක ෆාල ෆාල වේෆා එයි වයිසුල් කර්ණි වයිසුල් කර්ණියකි එයි තාබින්ගේ සමානුක බේකලේ යමනුක බේකලෙන් ඒකලේගේ ෆානු රේගණ්ඩ දමුනමාදු කුරන් ඉන්නවා එරු ඒකලේගේ ෆානු තස්බීහ විදාල වීම ෆර්බදතන් ඒකලේ ෆානා එක්ක තස්බීහ කිව්වා අල්ලාහ් සුබ්හානහු වතාලා අඩුයි වේ වයසුල් කර්ණියන් අඩුයි වේ ෆර්බදත තස්බීහ කියාඩු ගස්ත තස්බීහ කියාඩු මේ කරාමයිත්තරිකන් එබේකලුම් කරාමයිත්තරිකන් දැන් රාජ්‍යක තියුලේ වලිවරණ උලේ මිහුන් දමුනවාද කුරා බය කුලේත නූලේ සිරු සිරුන් කුරණි හුස්නු බයකන්ත මුස්නු බයකන්තගේ මිහුන් කුරණි සිරු සිරුන් එමිම එයි කරාමාතෙන් නුන් එයි ෂයතානාය කන්තත්තන් එමිහුන් කුරණි ෂයතානායනක් කොද්දේ කන්තත්තා හැම එපදෙන් වලිවරින් ගෙතරෙන් හිමෙනුනු බේකලෙන් එයි අබූ මුස්ලිම් ඛවලානි කියා බේකලේ එවස් යමනුගේ බේකලේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඛබර් දෙවවා හුනි තිමන් කලේ ෆානුගේ උම්මතුගේ අන්නානේ මීහකු ඉබ්‍රාහීම්ගේ ෆානා දෙතරේ කන්තක් පුරමුණු ගොතන් ඒනා දෙතරේ කන්තක් කුරවේනේ ඒක මානකි අලිෆාංගණකන් එල්ලාලි වේනේ අලිෆාංගණු ඒනවෙස් සලාම් එක්කමයි කුනිකුමගෙන් දානේ සහාබියෙව්ස් නුනේ තාබීයේ දැන් උමර් ගෆානුගේ සමානුගේ එමිහකු ෆාලවි යමනු ඒ අපු මුස්ලිම් කවලානි එවකතු යමනුම් ෆාලවි මීහෙන් නබීකම දවවා කුරි මීහෙ අබුල් අල්ස්වදුල් අන්සි කියා මීහෙ ඒනය අබු මුස්ලිම් කවලානි තබානුයි ඒන ඉබලන් තිමන්නේ කි රසූලෙක්කම කලේ හැකිවමු හෙය දෙන්නේ විත කලියකි බොඩ කස්සාබෙක්කම තිවන්න හැකිවන්නේ අබු මුස්ලිම් ඛවලානි විදාලු කලිය කිබොඩ කස්සාබෙක් කමත් වෙන්න හැකියවම එහිඳ අබු මුස්ලිම් ඛවලානි එල්ලාලුනි අලිෆාන් අඩක අලිෆානු ගෙතරන් එල්ලානු අලිෆානු ගෙතරන් කලිෆානු කම වඩා ගති සලාම එක්කම අකෙව්වස් ගෙල්මේ කලිෆාන කව වෙන්නේ ඒ වාහක මොර්ගෆානු එස්සවි එකලේ මිබුනා අබු මුස්ලිමුල් ඛවලානි එකලිෆානු හජ්ජ වඩා ගෙන්නේවි ෆහර් උමර්ගෆානු එකලිෆානු හොදම මසයි කරවන්නේ කරවන්නේ එකලිෆාන තවාෆ් කරන් හොන්නවනිකෝ උමර්ගෆාන එකලිෆාන ෆෙනි වඩා ගති තෙනි වැඩාගෙන් කලේෆානුගේ අත්තන් එම්මේ ෆුරතම වරෆාන බොස් දෙවි දෙව හදන්නේ විතිමන්නේ දුආ එක්ක දෙවවා ෂේ දුආ උමර්ගේ ෆාන කි ඛලීෆතුල් මුස්ලිමීන් අබු මුස්ලිම් ඛවලාන් දන්නවනි ඒ ඛලීෆතුල් මුස්ලිමීන කලේගේ ෆාන තිමන්න හේ දුආ කොද්දෙවි තිමන්න වරමා මායිබ්බේ කලේගේ කලේගේ ෆාන කි දෙන්නවි කලේගේ ෆාන කි අල්ලාහගේ වලී වෙරියකේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හරමන වනිති ඛබරු දෙවවා ෆේ කලේගේ ෆාන අලිෆානන් එල්ලා ලෙවෙනකම ගාදී අලිෆානු ಸಲಾಮಕ್ಕೆ ಕಮಾಯಕುನಿ ಕುನ್ನಾನೆ ಕಮಗ ದುವಾ ಕೊದ್ದೆವಾರ್ ಉಮರ್ ಗಫಾನ ಕೇಸ ಅಲ್ಲಾಹ್ ಗ ವಲಿ ವೆರಿಯೆ ಐ ಇಮಾನ್ ಕಮಗ ಎಮ್ಮೆ ಮತಿ ದರಜಾಗೆ ತಿವೆ ಮಿ ಹೊಮ್ಮಿ ಅಲ್ಲಾಹ್ ಗ ವಲಿ ವೆರಿ ಎಬೆ ಎಬೆ ಕಲಂ ವಗುತ್ ಕುರವ್ವಾ ದುವಾ ವಗುತುಂ ಅಲ್ಲಾಹ್ ಹಿಜಾಬ ಕುರವ್ವಾ ಬೆ ಎಬೆ ಕಲಂ ಐ ವಲಿ ವೆರಿ ನಕಿ ಉಮರ್ ಗಫಾನ ಗ ವಲಿ ವೆರಿ ಕಂಬಲ್ ಹುರಿಯಾಬೆ ಫನಸ್ ಕುರಿಗೆ ದುವಾ ಕಮ ತಾಂಗ ಬಯಾನ್ ಕೊಫ ಕನ್ನೆ ಗ ವಾನಿ ಉಮರ್ ಗಫಾನು ಗೆ ಜಮಾನುಗ ನೀಲ ಕೋರ ನೀಲ ಕೋರ ಕಿ ಹುಟ್ಟೆ ಕೋರೆ ಆಹಾರ ಕೊಫಹಾರು ಹುಟ್ಟು ನಿಮ ಮಿಸ್ರು ಮಿ ಹೊಮ್ಮಿ ಹದಾ ಗೊತಕಿ ಏರು amorga fanu zamanu misru fatahavi er fatahamuge kurin misru fatahamuge kurin ei එතන මි ෆත්තනි රරුන් රරුන් අංහින් කුජ්ජ කොම්මෙ ෆහරක් අංහින් කුජ්ජ ෆෙත්තීම කෝරම හිඟා ගන්නනි අමර්ග ෆාන خبرු ලිබෙග උමර් ෆාන සිටියෙ ලියුනි නීලා කෝර අමර් ෆාන සිටිග මෙන්නනි මින් අමීරි මින් අමීරිල් මුමිනීන් උමර් ඉබ්න අල් ඛත්තාබ් ඉලා බහරි නීල් උමර්ග ෆානුග කිබෑ අමීරුල් මුමිනීන් උමර්ග ෆානුග කිබෑ නීලා කෝර සිටි නීලකෝලා නීල නීලකෝරා මුඛාතබකම් මි දන්නවනි කලියා කි අල්ලාහගේ අමරත් තිතාන් ගොයින් එච්චකම ගවන්නා මියදුම් ෆෙරිගෙන් ඉංගම් ෆරාර මියදුම් ෆෙර අමරු කොට කුරි අල්ලාහගේ අමරත් තිතාන් එච්චකම ගවන්නා මියදුම් ෆෙරිගෙන් ඉංගම් ෆරාර ඒ සිටි ලියෆ මොර්ගෆාන මි දෙව්වි මියදු ඒ මි ෆහරු අංහි කුජේ ෆත්තා තන මි සිටි ෆත්තා ඒ සිටි හැම ෆෙත්තුමා කෝර හිංගම් ෆෙරි අදියා දවසේ කෝර බරාබර හිංග කෝරෙන් හුට්ටේ උමර්ගෆාන ekaleege faanuge zamanuga nahawandu kiya kamaka ei faris karage gawmen e waraddurgo onna rahen e nahawandu kiya rahe e raha umarge faanu lashkar fonu viera fatah koro mattaka saariya kiwwa bekalaku e lashkaruge qaida kan ekaleege faanu heddevi eddo ekaleege faanu masjidun nabawi ge khutuba devwan hunna hunna wafa mi vidalwan ya saariyatal jabal khutuba devwan asabe kan hunna wafa ya saariyatal jabal ඒ සාරියයි ෆර්බද මච්චන් අරාරේ ෆර්බද මච්ච ෆහතුන් ඉබාදේ ලෂ්කර මුන් දුෂ්මිනුන්ගේ ලෂ්කර ඉබාදේ ෆහතුන් ෆර්බද මච්චන් අරාශ මී නහවන්දුග සාරියා මිහුරි නහවන්දුග කොන් හිසාවෙන් එයි එහා දුරු හිසාවෙන් එයි එහෙන් ගවමෙ මුලින් මා දුරු ගොයි ගවමෙ එතරා ෆතහ කරම දැන් අස්සාබය කල මිදන්න ඒ උමර් ගෆාන් කලිෆාන් කොන් වාහකෙන් හෙති දක්කවන්නේ දැන් උමර් ගෆාන් මිදන්නේ දෙම්මෙ තිබන්නේ සාරියාගේ ලෂ්කර ෆෙනිජ්ජේ කුරිමතින් ෆෙනි වඩාගති උමර් ගෆාන් එමිහුගේ ෆාතුන් දුෂ්මනුගේ ලෂ්කර අන්නතන් තිමන් කලේ ෆාන ෆෙනිජ්ජේ එහෙංගම තිමන්නා මේ විදාලවියේ උම සාරියාය ෆරබද මච්චන් අරුවාරේ රක්කාතරිකන් හාසිල කුරෙව්වුමා සාරියා ඒ නහවන්දු ෆතහ කොෆ වඩාගතිම සාරියාය බේබේකන සුවල් කරු උමර්ගේ ෆාන මෙහෙන් විදාලවි අඩු එස්සෙයි මේ සාරියා දෙන්නේ ආයකේ හීමේ උමර්ගේ ෆානුගේ අඩු තිමන්න කම් ෆතුගේ ජෙහුනේ වගු තිමන්න ෆරබද මච්චන් එරීමේ මී මී කරාමයි තරිකමකි අබුබකරුගේ ෆාන එකලේගේ ෆානුගේ අම්බිකඹලුන් අස්මා බින්ති උමයිස් එක එකමනාගේ බඬුතර ෆෙනුනු බඬුතර එක්කෝ එකමනා ආලස් වෙන්නේ නැවි අබුබකුරා ෆිරිහින්දරියකාගෙන් ඒරකුණේගෙන තමිහාර්දෙන් එක්ස්ට්‍රේනා කෑගෙන් එබ එගේ වකි මුද්දතේ වීම ෆිරිහින් කුජ්ජතනෝ තාහින් කුජ්ජත ඒරකුණේගෙන තේරකෝ එපද zariya එන්නේ එකමනා අබුබකුරන් ආලස් කම්ෆලාගේ ආලස් වෙමි ඉන්නේවි අවබකුරුගේ ෆානු එකලේක ෆානු තිරිවෙ මේ බලාලෙව්විය කමනාගේ බඬ බලාලෙව්විය හානු කමනාගේ බඬු තෙර අල්ලාහ් සුබ්හානහු තාලා අවබකුර දක්කාලෙව්විය අවබකුරන් ගෙජ්ජෙවි හනි ෆිරහින් කුජ්ජක්කා බඬු තෙර අවබකුර දමි කරාමාතයි මි කරාමයිතන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆාල කුරවනි එකලාංගේ වලීවරින්ගේ අයිමච්ච ෂයතානුගේ වලීවරින්ගේ අයිමච්ච කන්නෝ දැන් ෂයතානුගේ වලීවරින් මි තන්තාංග උලෙෆවනි මුලින්ම ෂයතානුගේ වලීවරින් එමිහුන් ෂයතානුගේ සබහරි බය බාර්ත ඉන්සානගේ ලොලන්නු ෆෙන්න කන්තත්තන් එබකොද්දේ මිහුන්නා jinni genesken eba ena eba aramacha hurefa dimmatiga nujihe den enen alukon kurai sa mista kon midani bahabro ege baliveren kon men nanganna kam mita kun ekale baliveren dive rajya giswe goswani ege baliveren udu hefa kando mati hingu misara hinga fana mi kando mati mi kando mati hinga fana e shaytana ena gendani e shaytana kimachchan ara udu he mi shaytanu eba udu he udahaman eba de shaytanu udahamaya mista kun nesnu devennu adi insana kes devijjete udahamaya එම්මෙ බොඩ බොඩ වරකම් ඉබුණනි හඳා හමද්දේ වුණ එතා උඩාහම කන්නු දෙවේ ඉන්සානකන් ආදි ෂයතානු ජින්නියව දෙ උඩාහම එම්ම මීහක් වදි මතීක උදුහුන් ෂයතාන එන නගයන්ගෙන් ගොස් උදුස්සුන් එන ජබ්වුතරේග මිහන් උළුන් එයා කමෙන්නුන් එයි කියේ ෂයතානගේ වලිවරෙම කුරාන විකාරකන් තත්ත මිස්තහුන්ගේ ලෝමච්ච හයරන් කුරාන විකන් තත්ත මූසාගේ ෆානුගේ සමානුගේ සිහුරවරින් කියනකන් තක්කොරි සිහුරවරින් මේ කියන්නේ මේ හොන්න එජින්නි ගැන සංකන්ත කුරාම හොන්නා ಫಿರೋನು ದವಸ್ ದೀಗೆ ಮಿಗನೈ ವಲಿವರಿ ಮೂಸಾಗೆ ಫಾನ ಮುಕಾಬಲಾ ಕುರುಮಟ್ಟಕ ಮೂಸಾಗೆ ಫಾನ ವಾದ ವಾದ ಕುರುಮಟ್ಟಕ ಎ ವಲಿ ಎ ಸಿಹುರುವೆರಿಂಗ ಸೆಮಿಹುಂಗೆ ಅಸಾತಕ ವಾಫತ್ತಂ ಉಕಾಲಿಬೋಡು ವಾದಿಯಕ ಉಕಾಲಿವಗುತು ಎತಕತಿ ಮೀಸ್ತಹುಂಗೆ ಲೋಲ ಫೆನಿಗೆಂದಿಯ ಕಿಹಿನೆ ಹರುಫತಕ ಗೆಸಿಫಾಗ ಮೀಸ್ತಹುಂಗೆ ಲೋಲ ಫೆನಿಗೆಂದಿ ಹರುಫತಕ ಗೆಸಿ ತಹೆಗೆ ಸಿಫಾಯ ಕಮಕ್ಕೆ ಸಿಹುರುವೆರಿನ ಫೆನೆ ಬಯತಕತಿ hama waafatta hegge sifaaga asaata hegge sifaaga sihuru werinna fennani ekam mistahunge lootakam mi sihuru hedi hedima mistahunge lolam mi fennani annaha tas'a etakati harakat kurati harfatah kavvege Allah Musa ke fana wahi kurun e Musa ke fahan je wadana gonna Musa ke fana ke lolab ves feni wadagati hama en harfatah hegge sifaaga e Musa ke fana ke lofulab ves wadagati sihuru je je wadagati ಮೂಸಾಗೆ ಫಾನ ಅಲ್ಲಾಹ್ ಕೊರನೆ ಮೂಸಾಗೆ ಫಾನ ಫಹತ ಜಿ ವಡಾನ ಗುನಾರ ಏಕಲಿ ಏವಗುತು ಮೂಸಾಗೆ ಫಾನಸ್ ಬಿರುಫುಳು ಕುಡಕು ಫಹತ ಜಿ ವಡಾಗೆ ಬೊಡತಿ ಹರಫತಕೆ ಮತಿ ವಾದಿ ಫುರಂದೆ ಮೂಸಾರುಫಾ ಬೊಡು ವಾದಿಯ ಫುರಾ ಹುಸಾರುಫಾ ಎಂದ ಅಲ್ಲಾಹ್ ಕೊರನೆ ಮೂಸಾಗೆ ಫಹತ ಜಿ ವಡಾನ ಗುನಾರ ಕಲಿಗೆ ಫಾನ ತಿರಿ ಹಕ್ಕು ಮತಿಗ ನಿಕಂ ಅಸಾ ಇಲ್ಲ ಇಲ್ಲ ಬಲ್ಲವಾಶ ಅಸಾ ಇಲ್ಲ ಎಲ್ಲ ಯವ್ರ ಅದಿ ಮಾ ಬೊಡು ಹರಫಾ ಕವೆಂಗ ಸುರಿ ಹರಫಾ ಕಾನಿ ಮೇಲೆ ಹುರಿ ಹರಫಾ ಎಹಿಂದು ಸಿಹುರ್ ವೆರನ ಸಂಗೆ ಜ ಮೀ ಸಿಹುರನ್ನು ඒ මිහුණන් ගෙන්ත සිහුර වෙජ්ජිය ලොලව්‍යා මි සිහුර මි හදන්නේ ඒ මිහුණන් ගෙජ සිහුරන් නෝක ඒව කොතෝරියා සිහුර වරින් ඊමාමි වාහකේ කි සිහුර වරින් මි ජාදු මි හදා මි හුන් වත මි ජින්නි ගෙන සංගන්ත කුරා මි හුන් ෂයතානාගේ වලි වරින් මේ මිස් මි හුන් ජින්නි බේනු කොග්ගේ මි කන්තත්ත මි කුරනි ෂයතානා බේනු කොග්ගේ කුරීම මි ස්තහුගේ ලෝමච්චම් මි ෆෙන්නනි හයරන් කුරනි මන්සරත දෙන් ඒනන් ඊමාම් වනි ඒන එහෙරි පොඩු අලොකම් වේ හිසාබන් එදනි දිවි රාජ්‍යයේ බෑර අලිවරින් උලෙෆ ගොස් වනි මිස්තහුන් අලිවරින් ගොතුගා ඒ මිස්තහුන්ගේ ජාහිලුකම එමිහුන් වනි ෆෑදා නගාෆ නාජයිස් ෆෑදා වරබ්බුඩන් උෆුලා වනි එමිහුන් එබ්බ සතුම් ෆෑම් මසක්කතෙන් නොකොත් තිබෙකන් කෑබොය හදාන් දුනියෙන් ගොස්සයි වනි අතුම් ෆෑම් එබ්බ මසක්කතෙන් නොකො මිස්තහුන් ඒ නාහුරි හැච්චෙද්දෙන් එන් තවාන් මිස්තහුන්ගේ බොඩු මිහාවි එමිහුන්ගේ එදුරු එදුරු මිහා හුරිහා ෆාසාමියෙන් ගොස් දනියන හුරිහා ෆාසාගෙන් ගොස් නිදනියන බරකායන් හාසිල කුරන් ඒන අතගෙන් ගොස් දෙන්ගේ වජිහ බෑවර වෙච්චි බරකායන් හාසිල කුරන් ඒන ගෑතුන් අල්ලාහ් තාලා දෙන් ජිහ එතක් කමෙන් එවලි වරියා දීෆ අල්ලාහ් තාලා අදා කුරන් ජිහ එතන් හග්ගෙන් ඒන දීෆ මී හුස් ශිරුකු බේෆලුනේ හුස් ශිරුකු මිකහල කමෙන් ඉතිකාදුක බහට්ටාෆි අල්ලාහ් සුබ්හානහු තාලා ඒන කුර එව්වස් හේ අමල කබූලන කුරබාන එව්වස් හේ අමල ತೌಹೀದುಗ ಹೊಲುವೆರಿಯಕ ವಾಂವಿ ತೌಹೀದುಗ ಹೊಲುವೆರಿಯಕ ವೇಂಗಿ ಯಾಮಿದ್ದೋಗ ಸ್ವರುಗೆ ವದವೇನಿ ದೆನ್ ಮಿಹ ಹಿಸಾಬ ಮಿ ಮಿಯದು ವ್ಯವಹಾರ ನಿಮಾಲಾನಿ ಮಾದಮ ದೇವನ ಅಸ್ಲು ದೇವನ ಉಸೂಲು ಫರಹಾನಿ ಮಿಯದು ಪ್ರಥಮ ಉಸೂಲು ಎದಿಯ ಯದಿ ಎ ಇನ್ಸಾನ ದೆನಗನ್ನಂಜಿಹೆ ದೇವನ ಉಸೂಲು ಮಾದಮ ಫಶಾನ್ ಇನ್ಶಾ ಅಲ್ಲಾ ದೆನ್ ಮಿಯ ಮಿಯದು ತಫ್ಸೀರು ಕಿಯಾಕದ್ದೆ ಮೀ ಮೀಗೆಂಗೆ ದೇಹುರಿಯಾವಾಗುತ್ತೆ ಮಿಯದು එම මියද සුවාලු දැන් කුරාන සුවාල තෆ්සීර් ඉරාද කුරියද මාදමා salaan koffa mi divehinge divehinge tere nunas mi beeruge bayek gamuge mi istakum bes divehinge tere kurige onna kama ki salaan koffa mihen hadalu mihen hadatane kuriyakunu fene mige ahartake kurin eka miharu meemati gajjasa tam bes fene waragina mi e meemati gajjasa lafa kurave gotuga ei beer kommes kaumakun asoikkame ei beeruge misalaka pakistan tantawe salwan men dekifamiti ba emmi hogotan hadaye meemati gajjasa tam salaan koffa meemati meemati gajjasa දැන් මීහුන්ගේ ෆරාහුන්තා ෆෙතුරේන මිකන් කුරායිවස් බේෆලකා සවාල සවාලකි මිකන් එවස් දලීල දෙකුනින්තෝ සලාන් කොෆේ ගොත කන්තක් කුරායරෝ එවස් දලීල ෆෙනිගන්තෝ එකන් කුරානි නූනි මීහුන් කුරාති ෆෙනිගන් එකන් කුරානීතෝ මීහකාන් මත එකන් කුරා මීහකා සවාල කොල්ලෙන්තෝ කලෙන් තිකන් ති කුරානි කී කීවෙගෙන්තෝ හගීගත කියෙයිතා සක දීනි අමල කුරායරෝ ඒන එකන් කුරඤ්ඤා එමෙ ෆෘත වෙනස් සවාල කුරංජි හේනතා ඒ කලේ මි ගොතකන්ත කුරාති තිවන්නන් එබ ෆෙනේ ඒයි කීවෙන් පුරා කමෙත්තෝ එහෙන්නෙන් හදා දිවෙහින් මි කන්ත අසු හුට්ටාලෙන් ජෙජ්ජ දිවෙහින් කොපි කුරුම් මිකන් අසු හුට්ටාලෙන් ජෙ දිවෙහින් ඒ මා කුරි සුරමස් වරක් කුරින් දිවෙහින්ගේ තෙරේ මෂුරෆා කමෙන් මි කොපි කුරුම් කොපි කුරුම් මීගේ මිසාලෙන් අර හොඬ බයන් කොත් දිෆාන වරන් හෙව්වා මිසාලෙන් මීගේ මී හජ්ජම් මිදා බේෆුලුන් ඒ බේෆුලුන්ගේ hiterin nang algonmen me ole dene be fulna kan tattabune dinu ma shairu shadinu mang algonmen kiyawan etanga oloneiro madina ga oloneiro e be fulna algonmen me hiteri we deni huriha kamekka dive hinna kiwarak kopi kuraba misa ka algonmen e be fulun goyagen e be fulun annane madina ziyare qur'ane de duha komme hajju gurupe de duha madina ziyare qur'ane masjidun nawawiyat dan masjidun nawawi ga onna rasulullah sallallahu alaihi wasallam ge kotari fula membara demeduga etane etanam mikani rawda ভাই বেফলুন এঙ্গি এঙ্গি বাডা কান্না কান্নে রাউদো এবুনি মা রাউদো এই রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি হাদিস ফুলগা আফাদিন রাসূলুল্লাহ হাদিস ফুলকরানি মা বাইনা হুজরাতি ওয়া মিম্বারি রাউদাতুম মিন রিয়াদিল জান্নাহ තිමන් කඩේක ෆානුගේ කොටරි ෆුලා මෙම්බර් මෙම්බර ෆුලා දෙමෙදුක ඒවා තනකියයි ස්වර්ගයේ බගීචා තහ උතරෙන් බගීචායක වරව වමින්බරි අලා හවුදි আদি මෙම්බර එහෙරි මිහාරු තිමන් කඩේක ෆානුගේ හවුදු කවසරුගේ මතීගය දැන් ඒකේ කයිෆියතෙන් අලුගොන මෙන්න කන්නේගේ kihine kamen e matiga hore ikom mekas rasulullah sallallahu alaihi wasallam habar devva e ti algon mijene te dukuran e ege ta'wil kura kan nujihe algon men ege hagiga ibbalan masay kura e hoda kan nujihe kom mekas swargege bagiya ta kon bagi chaen e den divehim bes etana ziyar kuran je etan ona badu furefa den etana genda algon midane e fulun goyagen etana da rawdoya daam vegen ධර්ම විභාගොත කීම් එතනුගේ තඹුතා හොන්නානේ ඩිසයින් වල හොන්න තඹුතා ෆෙන්නානේ හිගවමතෝගේ බිදව හදාමියෝන් කොම්මෙ තඹෙක් ගයිල්ලා බොස්තේන තඹක් බොස්තේන හම ඒක හලකම කුරාතම ෆෙන්නර දිවෙසක ෆෙන ජවගුතු එකන් කොල්ලාන අයි ජස්සලාන බොස්තේන අත තඹක් බොස්තේන හම කොපි මියෝ කුරාතම හම ෆෙන්නරක් කොපි එකම ඔන්න ගොතෙන්න හදේ බුනදීදී කිතම්මෙ වර බුනදිනස් මිකන්තන් නුකුරාතින්ගේ මි ගොතම් මිතාංග කියා දුආය කීමියේ කොම්මෙ ෆියවලකක් දුආය කියුම් වාර්දුවේගෙන් ඇස්ෆෙන් නොවේ එකම ජීවන් හුරියාච්ච ලෑංගෙන් අන්නානේ චිකිත වරක් කියා දෙන සම බරාබර කුරමුන් දාන එකන්ත නී අලගොඬ මි කියා දෙනේ හුරියාච්ච අලගොඬ මෙන්නත් ඒ ඉංගේ නේ උල තා උලේ බයක මි මී හුන්න අදි මි ඉරුෂාව දෙන් අලගොඬ මෙතන බුණා ගොත ගන්න හදාන එකම කමියක් බිදුවය නුබය නුබයක කම කුරාතන් පෙරජ්ජ කුරය කුරාන එද්දෝකෝ අලගොන්න මෙතෙන් කුජ්ජකු මදීනා කියවා කුජ්ජකු මේ ගෲප් එක ගෝයාගෙන් මිදියයි දෙමෙ තාංග මීහුන් ගින කම මර මීහුන් ගිනේ වර උඳකු වාන්ත මීහුන් ගිනගෙන් තා මීහුන් මරුවස් වනි හජ්ජක් ගොස් මීහුන් ගින කමුන් එතන වද වෙන්නේ තීමා ඒ කුජ්ජායි අලගොන්නා කන් ඔලේ කුජ්ජා කියවන් ඔලේ කුජ්ජා ඒන දිවහින්න මිහෙන් දිවහින්න දිවන් එම්බරයා මිහෙන් හදන්නේ මඩම ඇතිරි වාෂේ මඩම ඇතිරි වාෂේ අතුන් ඉෂාර කොෆ මිපුනි මිහෙන් හදාලීම හුරිහාන් මං ඉෆරාතන් එම්බරලා ෆමිහෙන් හුරිහාන් ඒක මානේ කියවාහි කොපි කුරුමුගේ වර බොඩු රෝලෙක් කුලේ ෆයි දිවහින්න කිනා එව්ස් මිහුන් කාරගේ නාහයේ කලේ තිකන්ත ති කුරණී කොන් දලීලෙක්ගේ මච්ච බිනාකෝ නාහන එව්ස් මිහුන් කාර එහෙන් වීම සලාම් මිකුරායරු කොම්මෙ මිය කොසේ බහදාල මිහෙන් මිහෙන් සලාම් කොෆා මිහෙන් එ බහදාල බයි ගින මිහුම් වාහකයි එකන් මීහගේ කිබන් කොපි කුරීරු එන ඒ මීහක සවාල කොල්ලින් හේ තිකන් තිකුරණී ශර්වී දලීලෙක්ගේ මච්ච බිනා කොන් හේ නුවතනුම් හේ සවාල යගින් හැම එකක් වස්නින්නානේ ඒ සවාල කොෆා මියක එවස් මියකුනින්නා හැම එන කුරාති ෆෙනගෙ මිකොල්ලානේ එකම කුරංගලු කම මිහ කුරඤ්ඤක එක්ක පියෙන්නු කුරේ ඒ කීවෙකෙන් කන උණු කුරන්නේ සබබෙන් එබෑනේ හේගවස් සබබකි රංගලු කම කුරඤ්ඤා ෂයතානා එතන හුරස්වාන එකන් කොපි කුරියක නුදේන ෂයතානාය එයි මස්සලේකි රංගලු කන්තක් කොපි අලගොන වෙන්න නුකුරෙවෙනි ෂයතානා එතන හුරස්වාතිව ෂයතානායව බුණදේ කන්න කුරාතිගේ ෂයතානා වස්වාස්ලා එකම කු නුබෑ කම කොපි කුරඤ්ඤා ಶರಿಯತುಂ ವಾಹಕಿ ಸುನ್ನತ ಕುರಾನ ಸುನ್ನತಂ ಸಾಬಿತುಂ ವಾಕಮೆ ಕೊಪಿ ಕುರಂಜ ಶೈತಾನ ಬಾರ್ವಳಾನೆ ನೈಕಂ ಕುರಂ ವರಫಸಿಹೆ ಕುರವೇನೆ ಕಂತತ್ ಏ ಕೀವೆಗೆ ಏ ತೊಬಿಯೆಂ ಹೆದ್ದೈಫಮಿ ವನೀಯಸ್ ನುಬಾಕಂತಕಂ ಅಮರು ಕುರಾ ಕುರೆ ಕುರಾಗೊತ ತೊಬಿಯೆ ಎಂಬೆಂ ಕುರಾನ್ ಅಲ್ಲಾಹ್ ಕುರವನಿ ಇನ್ನ ನಫ್ಸಲ ಅಮ್ಮಾರತುಂ ಬಿಸ್ಸು ಗುರುವಾನ ಅಲ್ಲಾಹ್ ಯೂಸುಫ್ ಸೂರತುಗೆ ವಹಿ ಕುರವನಿ ಇನ್ನ ನಫ್ಸಲ ಅಮ್ಮಾರತುಂ ಬಿಸ್ಸು ನಫ್ಸು ಅಬದಸ್ ಗುವಾನ್ ನುಬಾಕಂತಕರೆ ನಫ್ಸು ಅಬದ್ವಸ್ ಅಮರು ಕುರಾನ್ ನುಬಾಕಂತಕರೆ එහෙම නුබෑගන්තකා දිමන් නෆ්සු එහා ෆසේහෙන් දනීහෙන් වෙගෙන් ඒ ෂයතන එහි වෙදේනේ නෑ නුබෑගන්තකා දිම එකමකු රංගලකමකක් දඤ්ඤ වරන් උදගුවානේදා වරන් උදගුවානේදා ඒනගේ අමිල්ල හිව්වරකා එකු මෙනුවි රංගලකමකන් එන නාන්නාන අමිල්ල හිව්වරකා එකු මෙනුවි රංගලකමකන් නාන්නාන එහෙම් වෙගෙන් අස්ලු හයිගතුක රංගලකමක් කොපීන කුරවෙන්නේ රංගල කන්තන් එබ කුරවේ මිසාලක මීහුන් එබ කුරමුන් දේ සුන්නතයි ගොතක් අන්තත්ත එකම මිය කොපි කුරම් නමවස් එකන්ත එබ කුරේත බලයක් නුකුරාන වර ගදකම වාකේ අල්ලාහ් සුබ්හානහු තාලා මිහෙක්ගේ හිත හිදායතක නూరు වද්දාහ මිහක මෙන්න වි සුන්නතා දිම කන්නාන්න එකම කු නුබාකම බිදුවේ මිය කොෆියා කොල්ලාන එකක් වගතුන් අහෙව්වස් නුනාන කලේ මිකන්ති කුරි දලීලෙක මච්ච බිනා කොත්තෝ අලුගණමෙන්තරම් බිදුවත මෙහෙ හදා මිහුන් ගාතු අහබ කලේ මිතිකන්ති කුරණී ගුරුවාන සුනතුන් එබෙන් හේ දලීලේ අහා බල මියදු සූර ෆෙරිගෙන් මිබුනි තෙදෙ දොගෙත්තෝ බලන් සුවාල කොල්ල බල දලීලෙන් එවෙත්තෝ එව්වස් මිය කන්නේ ගැන දලීලක් දැක්කා කී දැන් කීවෙගෙන් තෝ තිකන් තිකුරානි අහරමගේ කාබ ෆෙන් කොෆා වාති එයි හා මක්කාගේ මුස්ලිකුම් බුනි බහේ එයා මියා හුරි කොන්තෆාත් බල දීනි කමේ මෙබුනි දීනි කමේ ගොතුගතා මි කුරෙවෙනි ගින කන්තත්තා ඒකන්තත්තන් ඒනාහි එහා යගින් කමායක කුරාර ඒක මච්ච දලීලෙන් ඔන්නන් ජීයනතා මිසාරක අලුගණුම් මි කුරා කන්තත්තා දීනි ගොතුන් සුවාන කුරම් වී තිකන් කලේති කුරණි කීවගෙන් හැ තීක මච්ච දලීලෙන් එබන් හැ ඉරාද කරවේ අල්ගොණ වෙන් දක්කාන ඒක මච්ච ගුර්වාන නුවත සුන්නතුන් දලීලු ගුර්වාන් නුවත සුන්නතුන් දලීලු ඒ අමලෙක්ගේ මච්ච ලිබෙගෙන් මෙනුවී දීනුගේ අමලෙක් කොග්ගෙන් නුවාන එව්වස් මියාකු ඒගොතක් කමෙක් කොෆිනව ගියාම ඉද්වහුගා එන නරකයක් දියුණු හෙතුරු කමෙන් නෙයි ස්වර්ගයක් උන් එනකම් වෙන්න නැසීබෙන් නෙයි දැන් එහෙම්බීමා සලාන් කොෆා මිහෙන් හෙදුම් මී එවස් දලීලකුන් සාබිතවා කමෙන්නෝ මේමති අජස්සුම සති මිහෙන් හදාරුම් වස් එවස් දලීලකුන් සාබිතවා කමෙන්නෝ අමෙකන මි සාබිතවනි මුසාෆහා කරුන් ඒ අතා අජ්ජෝඩ කො සලාන් කරුන් ෆිරහිනකා ෆිරහිනකා නම අතා අජ්ජෝඩ කො සලාන් දැන් ඉතර මිහෙන් ගොත්තේ කොයිග්ගන් හෙදුම් ඒ සුන්නතකුන් සාබිතවා කමෙන්නෝ අදි කුර්ආනකුන් වස් සාබිතවා කමෙන්නෝ එයි කී ආදී එබෙම වාහකේ බුනෙලා ඒ වාහකේ කිමහර සුවාලු මි කුරණී කොම්මෙ දොහක් වස් එබ්බහකෝ engejje mihar mis wala ki mihama huri ha befulunna hulwali fa fursate em evves befula ku ladun ladun kun huragenwan ei diinuge masalatan olon filani em yaku masak ekkuri warakun masak olon filani ema kon befulunge hituka hunnanakan yakin suwalata bay befulun tibedan misala kuran nukerifa eggodagas kuran nukerifa hunnanaka mennen ei mikantatta hugela dennei laddu bahattan jiya dem punan jihe hairam wanjhe kamen eba laddu bahattan jihe kamen galgon wennu bahatta hilade එකම ලදු බහට්ටන්න උජි එකන් දත්තව කම ලදු බහට්ටනේ මුලින් එකම වෙස් ඉදිකොලා අල්ලාහ් සුබ්හානහු තාලා මනා කරව හරාන් කරව හරකමකන් අරා ගන්නා කයි වෙස් මෙකුලා දෙන්නු ගන්න බිරෙව් වෙස් නු ගන්න ලදෙව් වෙස් නු ගන්න එකම මිසක මිහි ඔකම මිකමුග මෙති ලදුනු ගන්නන් අංගා එකම කොමිතන්ත මිකමුග මි ලදු ගන්න වෙන්නේ මිය ෂයිතානිකම අධිකතුග මිය ෂයිතානිකම එහෙම හුරිහා බේ ෆුලන් හුල වලිෆා ෆුර්සතෙන් මිහම ඔලොම් ෆිලුවන් බේනවාස් වාලෙන් හැම ලදුණු ගන්න ඔලොම් ෆිලුවන් ව්‍යස්හාබය කනු ලදෙන්නු ගන්න අයින් ෆරත සේවය කනු විදාලෙෆන් ඉන්නල්ලාහ ලා යස්තහී මිනල් හක්ක ෂය අල්ලාහ් සුබ්හානහු වතාලා හග්ගු බයන් කුරුමක කුරවමක ලදු ෆලුණු ගන්නවය හග්ගු බයන් කුරවයි කොම්මෙ වත්තරෙක්ගේ සුවාලේ නවස් දීනී ගොතොන් ලදු ෆලුණු ගන්නවය කුරිබය මාෆු දේන්ජියන දැන් අස්ල මාෆු නුදිනුමා කීවස් එයි මාෆු මාෆු දිනුමා කීවස් තෞෆීකේ මිහාර අල්ලාහ් සුබ්හානහු තාලා ඒන කියයි ඛලාස් තර මිහක් කම කවඤ්ඤා ඒනගේ හිතවද්දවාන ඒ මාෆු කුරුමුගේ තෞෆීකු එජ් ඒන එහයි ඛලාස් තර කම ගොස් ඒන බුනෆියා දැන් මිසාලකන් ඒන එකන් කුරාන බාරු ගොච්චන්ගේ බහර මිහක්ගේ මුදාෆේරගෙන් ෆෝති ඒන මිසාලක මේ මුදාතන් එන රද්ද කුරංග බජිහේ ආමයකන හුස්මාෆන් ඉතින් එනන කුරාන නුමාෆ මාෆ එදේරු ජීන තේන එගේ අතුගේ ෆේරකෙන් මුදා ගඬ වෙන රද්දු කොද්දෙන් ජීන රද්දු කොෆ දෙම් ජීන මාෆන් එද අජහාෆෝ ජීදෙන් ඒ කහරකන් තවග මාෆන් එද වේන අයි කහරකන් තවග මාෆන් එදේරු බහරි අදබුතක මිසාරක ඒන යා ඒන දෙතරේග නෆරෙත්තර කමෙන් හොරජ්ජ එහෙම් මිහකු මෙදුවරි කොග්ගෙන් එවර රංගලු මිහ මිසාලක ඒන වාහක දක්කන් කෙරේ මිහ ඒන එමිහෙක්ගේ බස් අහා මිහකු ලව්වා වාහකදක් වාග මිමාෆු හොදෙන ගොයික් ගොයි මිහුන්නනි එම එකහල ගොයික් ගොත මිසක බොඩු ෆිතුනෙන් අනක උෆෙදේ ගොතක නු එකන් කුරානි කිය මිසලක එනන් එබ විස්නේ තිමන්න ගොසේන ගාතු මාෆන් එද ජන කේන ජහානි කන් තිවන්න ගෑ එහෙම ඒ ගොත කන්නෝ ඒ මාෆන් එදෙන් ජිහෙ බෑර ගොත්තන් එබ හරි මස්ලහත බලාෆ මස්ලහල් තන් දේ ගොතකුන් එන මාෆන් එදෙන් ජිහෙ එදෙන් ජිහෙ නේනා මනමුග මරමුග කුරින් ආ ठीक है ආඒති සුවාලකින් සාලක අම්බෙ මිහෙක්ගේ අම්බෙක්ගේ මස්සල ආය කියයි මිහෙක්ගේ හක් ගන්න ඔය අල්ලාහගේ හක් ගෙන් ඒ ඒ ඉන්සාන කියයි මිහෙක්ගේ හක් ගන්න නෝන් ඒ අල්ලාහගේ හක් ගෙන් ඉන්සාන උනා කි නේද ඒ කමක නුජේන ෆිර මිහා ගාතක් ගොස් මාෆන් ඒ දෙක අල්ලාහගේ හතරතු මාෆන් ඒ දෙන් ජේන දැන කමාෆක් ගොසේ දුන ඒ ඒ කාර්කම කියන මාෆන් නොස් කුරාන එන්නුවාන ඒ ඒ අලතකුන්ගේ හක් ගෙන් නෝන් ඒ ඒ ෆිර මිහාගේ හක් ගෙන් නෝන් අපි මිහා කිය අපි මිහා කිය අල්ලාහගේ හක් ගේ ඉන්සානුනකි අල්ලාහගේ හග්ගෙන් එයි එව්වස් මීහෙක්ගේ හග්ගෙන් නෝ එව්වස් ඉන්සානකි ඒ අල්ලාහගේ හග්ගෙන් එයි ඒ ෆිරිමිහා ගාතම් මාෆංගෙන් දැන් දාකන් නුජිහේන එන ජිහේන අල්ලාහගේ හදරතුන් ඒගේ ෆාෆෆුස්සව මං එදෙන් ජිහේන එකන් කුරේ ෆවානම මීහෙක්ගේ හග්ගෙන් නෝ ඒ මුදා ඒ මීහෙක්ගේ හග්ගෙන් ෆයසා ඒ කාලේ කන්තත්ත ආ මිහාරු හග්ගෙ වෙජ්ජ ජිහේන දා කුරන් ඒ බේසාර වෙෆනෙතස් මිසාලක ඒනා ඔති මිහෙක්ගේ ෆයසා තකෙන් නගාවා දැන් ඒකන් ඒනා වෙසෙන් ඉෆෙන්නේ මිසාලක ඒක ඒනායන් ඒකන් අදා කර විදාන එහෙන් ගොතකුම් මිසාලක ඒති අදා කොල්ල විදාන එහෙන් ගොතකුම් තිවන්න කඩය තුන්න ගාෆවා ඉච්චකේ ඒ කොම්මස් දුවා තිවන්න නුවත කඩය හිතුන හොමුන් දේ ඉච්චකේ නියතුග බාවණේ නගේ ඒතිකම ඒගොත් ඒක හරි ගොතකුම් මිසාලක මියස් මස්ලහතබ්බලා මිසාලක ඒන යගීම් වේව තිවන්න මීති මිහෙම්බුන ෆදීෆියා mi kalege forhinti wanana ga wala ari kolake tijurin kalege kolala fa wala ari kolake e gotabbuna fi ena misal ka yagin ve ba ena ma fe vesnu qur'an kan tibanna fadihi ko fanaka fadihan nuwefo im masale masale kim sar ka ehm vejja komme se hengotakon ena en eti ada kure komme se hengotakon ena ei wakkamo gotu mina ne negechkan nege gota ei fadihi ve fa netejia දැන් ඒති එගේ මිනුන් නම් ඒගේ ෆෝජ්ජියා බුණන් ජිහේනේ ඒවා ආ ठीक हाँ मेदुगा मेदुगा බෝකොළොග ආයේගේ දලීලේ බ රසූලුල්ලාහ සම හදීස් වල කරවා ෆේනේ ෆිරහින වෙජ්ජියා එනගේ මෙදුග හුට්ටේරේ අංගන වෙජ්ජියා බෝකොළොග හුට්ටේරේ දලීලේ බෑන් ඇස් හදීසේ බෑන් ඒ රංගලෝ හම කුරාගෝ ඒ ගන්න තිබුණි හිකුමත කියේගේ ඕ දලීලු එබෙන් හදීස්ක මිසාලක සීදා ලෆ්සුන් අරබි බහුම් යකුතු කියන්නේ ගුණකස් දලීලු එබෙන් ඇස්සා ama hadise ben aase ka rasulullah sallallahu alaihi wasallam mutti wadagati firhine vejjia enage meduga anhine vejjia bokologa den ege hikumai hikumai kanne ge tiswal koran hikumata ki ko bato firhinegge meduga bo anhine vejjia anhine vejjia meduga firhine vejjia bodati me rangal rangal oluni ege hikumate wahage ki allah subhanahu wa taala denawodi gamwa ege hikumate nege ಫಿರಿಹೆನವೆಜ್ಜ ದಲೀಲು ಎಬೆ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮೆ ಗೊತಕ್ಕಂತ ಕುರವ್ವಿ ಅಂಹೆನವೆಜ್ಜಿಯ ಮ್ಯಾರ ಕನೆಫನ್ ಕುರವ್ವಿ ಮೈ ದಲೀಲುತ ಮ್ಯಾರ ದಲೀಲು ಮನೆ ಸುಣ್ಣಮಿವನಿ ತಿಂಗೊತಕ ಎಗ್ಗೊತಕಿ ಕೌಲಿ ಸುಣ್ಣೈ ಏ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮೆ ಹದೀಸ್ ಫುಲ್ ಬಾಸ್ ಫುಲ್ ಮಿಹೆನ್ ಕಂತ ಕುರಾರೆ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮೆ ಹದೀಸ್ ಫುಲ್ ಕುರವ್ವಿ ಮಿಹೆನ್ ಗೌಲು ಎಕ್ಕೆನ ಕೌಲಿ ದೆಮ್ಮಿ ಕೆನಿ ಫಿಅಲಿ ಸುಣ್ಣೈ ಏ ಮಿಕೆನ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮೆ ಕುರವ್ವಿ ಗೊಯ್ ಮಿಸಾಲ ಕಮೆ ಕುರವ್ವಿ ಗೊಯ್ ඒ අමලි සුන්න දෙමෙන තකරීරි සුන්නයි එයි කලිෆාන කුරිෆුල මතීගා kamek kuri ashabe kale ekamuge macce kalefan inkar nu kurawanya ewe sunnate egotun rasulullah sallallahu alaihi wasallam kalefan ga ashabe kale avahare wada ganna hindu firihinek kamuga wa nama mi hutti wada gannani bokoluga anghena kamuga nama enage meduga unu ganda hamara den ege hikmata ki ko bakan ei ki vegen kura kametto enne yar baik kantatta shari gotun ebahuri ege hikmen algonmen nege kantatta බයෙන් හිකුමෙන් අල්ලාහ අංගවා දෙවහවන්නේ ඒ හිකුමෙන් නේකන්ත කොම්මෙන් හොදන් දෙම සේ කුරාන කන්නේ දෙම් මිසාක බයෙන් ඉල්මෙරින් එබේ කණු ඉජ්තිහාද කුරවෑගෙන් එබ හරි බය එක්කන්ත තක්කු මිසා හිකුමෙන් නෙරෆා මිකමුගේ හිකුමත කිමියේ මිසාක මීගේ සුන්නාන හිකුමෙත්තන් ඉල්මෙරින් එබේ කණුගේ ඉජ්තිහාදුම් විස්නවා ෆනෙරෆා ඒකමක අල්ලාහ අංගවා දෙවෑ ෆෙන්නෙන් වත රසූලුල්ලාහ සම අංගවා දෙවෑ ෆෙන්නේ මීගේ හිකුමත කිමියේ නිය එහෙන් අංගවා දෙවෑ ෆෙන්නේ වල්ලාහු ආලම ආ ආ මිහාරු ඒ වර බොණ එංගෙන් ජෙහෙ මස්සලෙන් එයි මිබුනා මිහාරු කුරුම්බේ වාසිය කො ෆොති මුනා ෆොයික්කියුමා ඒ ෆොතු කො ඔන්නානේ හුකුරුග මස්සලේ සරත් තෆ්සීල් කො බයන් වෙගෙන් දැන් මි නමාදුග මස්සලේ ත වරත් තෆ්සීල් කො මුල ෆිනානේ ෆොයික්කියුමා කිතාබු සලාත් ඒ dininews.com මි සයිට් එක සින්නාන rajyaislam.com ඒ සයිට් එක සින්නාන ඒ ෆොයික්කියාලේ ජවර මි හුරිහා නමාදුග මාලුමාත ගයගඩකම එක්කොල්ලි බේන දැන් ජවාබකී තීගා ಆಮಿಹಾರ ಬಂದನ ಹುಕುರ ನಮಾದ್ಗ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಗೆ ಮಿನ್ನನಿ ಎಮ್ಮೆ ಬಂಗೆ ಹುಕುರ ದುವಹು ಎಮ್ಮೆ ಬಂಗೆ ಇನ್ನನ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಗೆ ಜಮಾನುಗ ದೆನ್ ಎಬಂಗೆ ಇನಿ ಅಬುಬಕರ್ಗೆ ಫಾನುಗೆ ಜಮಾನುಗೆ ಸಮ ಎಬ್ಬಂಗೆ ಹುಕುರಗ್ ಗೌನಿ ಉಮರ್ಗೆ ಫಾನುಗೆ ಜಮಾನುಗೆ ಹುಕುರಗ್ ಗೌನಿ ಎಬ್ಬಂಗೆ ಹುಕುರ ದುವಹು ಎಮ್ಮೆ ಬಂಗೆ ಎಮೆಂದು ನಮಾದ ವಗುತು ವಿಯಾಯರು ಮೆಂದು ನಮಾದ ವಗುತುಗೆ ಗೋವೆ ಬಂಗೆ ಹುಕುರ ನಮಾದುಗೆ ಬಂಗೆ ದೆನ್ ಉಸ್ಮಾನುಗೆ ಫಾನುಗೆ ಜಮಾನುಗೆ ವಿಗತಕಿ ಮದೀನಾಗೆ ಮುಸ್ಲಿಮುನ್ ಗಿನವೆ ಮದೀನಾಗೆ ಕಂಕೊಳತಕ ಮುಸ್ಲಿಮುನ್ ಫೆತುರಿಜ್ಜೆ එහෙන් දෙකෙන් මිවාගොත කී හුකුරබ්බංග ගොවීම මීස්තකුන්න ගින මීස්තකුන්නන් ආදෙවෙර හුකුරනවා ජමායෙන් එවනිමේ එවනිමේ හුකුරුගේ හුතුබායක මිහකන් ආදෙවේ හුතුබා වඩව හුන් ඒ මුහිම්මු කමෙන් හුකුරු දුවහුගා හුකුරු දුවහුගේ මේ මුහිම්මු කන්දත හොතරෙන් හිමනේ කමෙන් ඒ හුතුබා වඩව හුන් එම මිකමුගේ මහරුම් වේ තබ්බයක් එහෙන් දෙකෙන් උස්මානුගේ ෆාන් හෙද්දෙවි ගොත කී එබ්බංගේ ඉතුරු කුරෙබ්බී ඇයි හුකුරු නමාද බංගෙ ගවමුගේ මිහාර බුනවේ නම ගායක් ගණක ගඩියෙත් දොළු ගඩියෙන් හැර කුරින් බුනවේ මිසා මිසක මිතාංග නමාද කුරාන ඒ ගාර ජහයන් හැර නොත දිහ ගඩි බෑ හැකන් හැර බංගෙ ගොමු ඒ හුකුරු දෝහගේ ෆුරත්තම බංගෙ ඒ හුකුර තයාරුම ගොතුන් ගොවේ බංගෙ ඒ හුකුරුගේ බංගෙ නෝ හුකුර තයාරුම ගොතුන් ගොවේ බංගෙ දැන් දෙවන බංගේ කි ඒ හුකුරුගේ බංගේ ඒගොතෙන් ඔස්මානුගේ ෆානු කන්තක් කුරවීම එව්වස් අස්හාබේ කලක එකමක ඉන්කාරෙන් නොකරවවා ඒක මානේකි සහාබින් ඉජ්මාව වඩාගෙන ෆිය මස්සලාගේ මච්ච සහාබින් කමෙක්ගේ මච්චන් ඉජ්මාව වඩාගෙන ෆිය ඒ හුජ්ජතේ ඒ හුජ්ජතේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් හදීස් ෆුල් කරවා ෆේසෙබයි خلفاء الراشدون سنة التباهم عليكم بسنتي تبامي هو لازم كمان تبان كليك فانو سنة كهيفمه وسنة الخلفاء الراشدين المهديين ادي هدايه لبداين تبي خلفاء الراشدون سنة كهيفمه খোলাফা রাশিদুন কি কবে খোলাফা রাশিদুন নাকি আবু বকর ওমর ওসমান আলী মেহাতার বেকালুং এই খোলাফা আর রাশিদুন নাকি আহমিমা এ বেকালুঙ্গা সুন্নতুকে হিফমাঙ্গে এবং আঙ্গাবা হাফা রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম উমর ওসমান গফান কে খোলাফা রাশিদুন গতেন বেকালে একালে ফান একাং কুরাবিমা একাং কুরাবেনে එහෙම දෙබංගේ ගොයන දැන් මිතාගමි ගොයගො මිතාගමි ගොනේ මෙන්දුර නමාද වකුතුීමා මෙන්දුර නමාද බංගය කියා ගොයාෆේ ගෝස් ei menduru namaduge bange kiyafa goafia gos ei eduha hukuru kurave ru menduru namaden nei hukuru kurami yakam menduru namaden nei denamaden nukurave nena manakamen e harankamen e denamadu edduha effara kurun එන්නමා දෙෆාර කුරුම කිමනාකම එයි හුකුරු දෝ අල්ලාහ් ෆර්දු කුරවැෆානි හාදිර වරහුගේ හාදිර වේ කායිම් වේ තිබිමුණ හුකුරු ෆර්දු කුරවැෆානි ෆිරහිනුන්නා රහුග කායිම්බ හාදිරව තිබි ෆිරිහිනුන්නම් අල්ලාහ් හුකුරුදෝහ ෆරදු මෙන්දුරනම හුකුරුදෝහ මෙන්දුර වගතු ෆරදු කරවාෆවනි හුකුරු නමාදු හුකුරු නමාදේ රහුග කායිම් කුරවෙඤ්ඤා මෙන්දුර නමාදු කොග්ගෙන් නවාන මෙන්දුර නමාදු කුමක හරං කමෙන් එන නුකුරවෙන කොෆිය ආකමෙන් එන ඒ කුරි අසාබුලි බෙන කමෙන් එන මෙන්දුර නමාදේ න අල්ලාහ් රසූල්ග ශරීයතයින ඛිලාෆු විය දීනුගේ එව්වස් කමෙන් අමිල්ලසි කුඩියක් වෙනක නුකුරවෙන මෙන්දුර නමාදෙන් නුකුරවෙන ඒ වගතකු හුකුරු නමාද ඔව්වයි හුකුරු නමාදේ බොයි මෙන්දුන මාදේ කිය මෙන්දුන රිය කුන කුරන් හුකුරු මෙත අයිනිය ෆරුදේ හුකුරුදු වහක් හුකුරකි අයිනිය ෆරුදෙන් එයි හැම රහව ගායම් වෙතිවි ෆිරිහිනුන් නම් අයිනිය ෆරුදෙන් හුකුරකි යමේ ගොත මෙන්දුන මාදේ අයිනිය ෆරුදේ හුකුරු දුවස් නූන් දුවස් තහුගේ මෙන්දුන මාදේ අයිනිය ෆරුදේ එදෝහුගේ හුකුරු නමාද එයි මෙන්දුන නමාදගේ බදලුක කුරන් ජිහෙන් රහව ගායම් වෙතිවි ෆිරිහිනුන් දැන් මෙන් බංගේ ඒ බංගේ බුණගෙන් නොවන මේ මෙන්දුර නමාදු බංගේ කියේ. වුණ ෆියා එන බිදුවෙන් එහෙදි දිනුක ශරවි ගොතොන්. එයි උස්මාන් ගෆානු ඒ බංගේ ඉතුරු කුරෙව්වි මෙන්දුරු නමාදු බංගේ කියාෆෙන්නු එයි මීස්තකුන් කුරීබෑගේ හුකුරත් තයාරව මට්ටකා තම්බීහෙක්ගේ ගොතුන් තම්බීහෙක්ගේ ගොතුන් එමි හුෂියාර කුරු මට්ටකා එකලේ ෆානු බංගෙන් ඉතුරු කුරෙව්වි ආදි මා කුරින්නේ ගායක ගණ කබුන වෙන අලගොණ මෙ මිතා ජාමියා ඉස්ලාමියා මදීනාගා ජාමියා ඉස්ලාමියාගා මිස්කිත් බොඩු මිස්කිතුක බංගේ කුරතව බංගේ කවන් 11 ජහාර 11 ජහාර egar jahar webange gowan wahage ki eha wagutu kurin jehena mistakunanga ha kurwagutu waanguleye be mistakun hello mattaka nidahati be miyako he helu mattaka ya එහෙම විම එයි මෙන්දුරනමාද බංගේ නොන් කුදින්නේ ගොතක වෙස් මෙන්දුරනමාද බංගේ හිතොන් අරවාෆියයි බිදුවෙන් එයි ඒ ශරුයි ගොතුන්ගේ දොහ කුරුදු හකුනේ මෙන්දුරනමාද හකුරු දොහති හකුරනමාද එම හකුරනමාද දොහ කුරන් ජේනි එක් ගොතකස් මෙන්දුරනමාද බංගේ නුගේ දලීලෙන් නේ කමක මච්චක දලීලෙන් හොදාෆ කියන්නේ ඔයිච්ච බේකලා ආ ආ ඒ වගුතක් උනේ සුන්නතෙක් හාස සුන්නතෙන් නේ මෙන්දුරනම ආත්මය මේ හුකුර්දෝ හොය ෆොරතම බංගය ගෝනීම ඉතුරු එව්ව සුන්නතෙන් ඒ බංගයක් උනේ බංගයක් උනේ සුන්නතෙන් නෙද්දෙන් බයමියන් ඔබනේ මෙන්දුරනම ආදේව ගොතුව කරන්නේ කිහා බොඩු ජාහිරු කම මෙන්දුරනම ආදේමි කරන්නේ හුකුරේ මියති කොෆාදි මෙන්නන හුකුරා එහෙන් කම කණු දාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හුකුරු දුහා කුදු දුහා කුස් මෙන්දුරනම ආදෙන කරවේ කරිෆාන් කරවවනි රටුක ගායම් වෙ හොන්නවා අයරු ಹುಕುರುನಮಾದ ಆ ಹೆಂವೀಮ ಎಬಂಗ್ಯಫ ಹೊಗ ಸುನ್ನತೆ ಕುರುಮೆನ್ನೆ ಇವ್ವಾಕಿ ಸುನ್ನತೆ ಕುರುಮೆನ್ನೆ ಎಬಂಗ್ಯಫ ಹಾಕ ವರಗ್ಗಿನ ಮೀಹು ವರಗ್ಗಿನ ಗಾಮತಕು ಮೀಹು ಸುನ್ನೆ ಕುರೇ ಬಂಗೆ ಗೊಯ್ಯ ತೆದು ಏಕಮಕು ಕುರಿಮಿತಿ ಬಿ ಮಸ್ಜಿದು ಸುನ್ನೆ ಕೊಗ್ಗೆ ಮಿಹಾರ್ ತಹಿಯತುಲ್ ಮಸ್ಜಿದು ಕೊಗ್ಗೆ ದೆಂಗ್ ಹೆಮ್ಮ ಇತುರ ಕನ್ನೆ දැන් හගුරුවන් කියවර කියවර තිබීම නියුනි දැන් මස්සලෙන් නේක සුන්නක් කුර එකස එකම ඒ බංගේගේ සුන්නතේ කියාගෙන නියක් ගණකෙන් කොෆියයි මස්සලේ ඒ බංගේගේ සුන්නතේ කිය තිවන්න මි කුරණි ඒ ගොතන් නියක් ගණෙන් කොෆියා ගෝස් ehenannu misagam kurdo rasulullah sallallahu alaihi wasallam kurani miskitan aase enan allah minbar kuravi mar minbar kuravi waraka sunne kuramunda aase ekamaku e bangege sunnatevva ki oikkaman hadayagen ko fiai bidwaye kullu bid'atin dalala komme bidwaye vani komme bidwaye ki magfuradume komme magfuradume vani narakaga මිහාරු මි කන්දත්ත කි මිහාරු සුන්නතේ මි කියනි අදිව සුන්නතේ රංගලකම් ඔලම කුන්නු ෆිලු බේ බේ ෆලොන්නක මිහාරු සුන්නයි ෆිගු හිගො තුමි සුන්නයි මි කනි මුස්තාබ කන්ද මි කම කි සුන්නතේ කේ මි කම කි සුන්නතේ කේ ඒ දිවෙහින් බලා ෆින්නනි ඊමානාග එයි කුරීම සවාබ ලිබේ නුකුරිය අසාබ නුලිබේ එන් නු මි කුර්ආනුගේ ෆහම් යන්න සුන්නතකි කුර්ආනා සුන්නතේ බොනෆියා සුන්නතකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ බස්ෆුලතක එකලේ ෆාන් උළුව්වි ගොයි ඒ සුන්නතකි misarka allah subhanahu wa taala kamakan amr kurawwa fiya ega mane ki waajibe kanta kurun waajibu egenve e waajibu kamun amralana itur dalil netejjiya e kanta waajibu hama egota sunnatu ga rasulullah sallallahu alaihi wasallam kamakan amr kurawwa fiya e kamakives ei waajibu kamen e waajibu kamun amralana itur dalil netejjiya engejje waajibu kamun amralana dalilen asiya e waajibu kam badalwegen dan kon kamaka mustahabbu kamaka misal ekeka misal eves difana misal ka rasulullah sallallahu alaihi wasallam mana kuravi kolang horegen fembui kolang horegen fembui rasulullah sallallahu alaihi wasallam mana kuravi ekam man kolang horegen fembui eru man kon kamaka haram kamaka enno ekam kalifan ifhar kolang horegen fembui kan eves sabitwa එම ඒක මානේ කොළන් හොරගෙන් ෆෙම්බුීම කි මකරෝහකමක ඒරුන්ගේ හරාන් කන්තන්ගේ බදලුයි මකරෝහකමක එම්මෙරංගල ගොතකි ඉෂින්දේ ඉඳගෙන් බුීමේ කොළන් හොරගෙන් ෆෙම්බුීම කි මකරෝහකමක එකාල මිසාල මිසාලක් ඒගොතුම් වාහකේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමි කරින් මච්ච ෆෑකුරි නෙගුම නුවත මුණ්ඩු හිල්ලුම වනි අමුරු කුරව වැෆ අදි එයා ඛිලාෆ් වා මිහුන්නම් අසාබ් හොරකමුගේ වයිදුගේ බස්ෆුල කලිෆාන වනි ඉව්ව වැෆ එම ඒක මානේ කි තමි කරින් මච්ච ෆටලුන් වත ඉසාර බෙහෙට්ටුම කි එයි වාජිබකේ තිරිකුරුම කි හරාංකමකේ දැන් බොලුගේ එච්චෙන් එළුම් බොලුගේ එච්චෙන් එළුම්මකා බෙහෙගතුන් කලිෆාන් නෙක් එව්ස් බස්ෆුල විදාල වැෆ එකලේක ෆාන එකන් කුරෙව්වි එකන් කුරෙව්වි එකලේෆාන හැම එකන්ත බල්ලවැපති එකලේෆානගේ එව්වස් බස් ෆුලන් එකමුගේ මච්චන් නෙන් ඇසේ අද එකලේෆානගේ අමල ෆුලුම් වස් නෙන් එකමුගේ එව්වස් හුකුමෙ සාබිතවාක එයි වාජිබු කමකේ නුවත මුස්තහබ්බු කමකේ නුවත මුබාහ් කමකේ මිගොත්තකන් එව්වස් හුකුමෙ සාබිතවා කන්නේ එකලේෆානගේ අමල ෆුල බලා ඉරුමි ෆෙන්නනි එකලේෆාන එකන්ත දීන් අවමුගේ කුරින් එකදේ ෆාන ශරියේ බාවා ලෙවමුගේ කුරින් වෙස එකදේ ෆානක බොලුගේ ඉච්චාලුව ශරියේ බාලුම කුරින් එහෙම මේක මානේ කි එකම කියේ එකදේ ෆානක තොබී අමල ෆුලකේ එක් කියන්නේ ආදී කන්තත්ත එකන්තත්ත එකන්තත්ත කන් ඉබේ සවාබුල් බේන ගොතේ ඒ ගොත කි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කුරව්වි කමෙක් කමන් අලගොණ මෙන්න එංගිගෙන් එකලේග ෆාන දෙකේ ලෝබි උමුගේ ගොතුන් අලගොණ මෙ එකන් කුරී කොෆියා කම සවාබුල් බේන ehen nuni ekamuge evves kamennai ei rasulullah sallallahu alaihi namadak vesnu ekam kuravvi ki namadum beru gase karifan bo niwa kuravwa hunnawani namadu gase karifan bo niwa kuravwa hunnawani ehen vegen ilmerin vidalwani ei deenuge kamen nune ei muruvvetter kamuge teren himene kameke bo niwa kurwan මෙයා සාෆ් වෙජ්ජතෝ සාෆ් වෙජ්ජ බාමියා আমি আর একামকে মুরুব্বাইত্তারিকামকে তেরেন হিমেনে কামকে এই সুন্নাতের নুনে সাবাকি nidi islam din amuga kurin yar dini kama ki islam din amu fahuta ekan tang annan islam din gade farun wacce bawale mo kurin bese gade farun boni wa kurin anaka arabin ge eruge mai mihun emmen tibbawani boni wa koggen eru එහෙම එකන් එබ එගේ මුරුවෙච්චර කමක තරන් හිමනේ කමෙක්කන් දීනුක තරන් හිමනේ කමෙන් නෝන්කන් ඒ ආ මී වර මොහිම සුවාලෙම් මී මී ඇල්කහෝල් ඇල්කහෝල් හුන්න සෙන්ටු බේනුම් කුරුම් මිහාරු එකම බේ ගොතුන් එබහරි ඉල්මෙරින් වාහක දක්කාමි කොම් මෙහෙම මජාමස්සලෙන්නු එබ්බමස්සෙන්නු එබෝර ඉල්මෙරින් වාහක දක්කායාෆා දෙම් වරාවෙරිකම් වාහකේ තකවාවෙරිකම් හුන්න බේ ෆලුන් එම එනක අමිල්ල නෆ්සන්ගේ දු කොල්ම කියයි මස්සලෙන්නු එබහරි අල්කහොල් නුලා සෙන්ටුස් එබෝරි වියා ඉක්කම් මිහාරු සෞදි අරබියාගේ ගිනයන් හම හුරි අල්කහොල් නුලා සෙන්ටු එතන තනුන් හදා සෙන්ටු දුබායි තන තනුන් හදා ෆොන්න සෙන්ටු අම මොලති සෙන්ටු අගබොඩි සෙන්ටු එබෝරි හම වස් ඉෆහට්ටා සෙන්ටු වර්ගදහම මොලති සෙන්ටු එබෝරි අල්කහොල් නාලා මෙහාර එවස් බේරුම් මිහක එකම්වස් කුරවිදාන දෙක ඇල්කොහොල් හුරීමේ කියාෆා එහෙම් මිහව ගාතුක බුණගෙන වානි ති හරාමේ ති හරාමේ ඇල්කොහොල් මෙහාර ඇල්කොහොල් මි රලුගේ උන්න බාතෙන් මස්තු මට්ටක බේනුම් ඉන්න මාද්දම් මිකන ඇල්කොහොල් ඒ රා හරාම් කුරමුනි බුයි බුයින් එකනේ එහෙන්නෝ රා ගෑගේ ජිහෙ ෆොට්ට නමාදු කුරුම් වෙසොහා රා මිසාලක මිහික ගෑගේ ජෙහි ෆහුරි වර ජනමාදු සොහා মানে কি আইনি না জিহেন নুঙ্গিয়া কি মানবী গতং এতিনা জিহি আইনি গতং না জিহেন এগতং আল্লাহ সুবহানাহু তাআলা কি কোরআন কয় ইন্নামাল মুশরিকুনা নাজাসুন মুশরিকুনা কি না জিহে එකම කොයිස් අහිනී ගොතුන් එමි හොගයාගේ ජෙහෙජ්ජියගේ මාන කිෆෙන් වරන් ජෙහනේ මුෂ්‍රිකයාගේ ජෙහෙජ්ජිය වාගොතකි මානවී ගොතුන් නජිහෙ රාලා කීවස් මානවී ගොතුන් නජිසෙච්ච මෙහර අල්ලාහ් සුබ්හානහු කීති කුරාන කර ඉන්නමල් ඛම්රු වල් මයිසිර වල් අන්සාබ වල් අස්ලාම් රිජසුම් මින් අමලි ෂයිතාන් මිහුරියාච ඉන්නමල් ඛම්රු රාලා wal maisiru juwaa wal ansab duni dunitaka mi nasibalan mi benukura wal azlam rijsu min amal shaytan mi huri haicchaki budut budutaka buduta ansabaki buduta azlam ei dunidandita nasib hurunegg balan erugen gule mi huri haicchaki najihe shaytanuge najihuge tere najihe mi huri haicchaki fajitanibu te ami teketin durwash මේ නජිහුක මුරාදක මිතාග මානවී නජිස් මානවී නජිහකි කව මානවී නජිහක වාක කි යකි එයි නජිස් ෆද එච්චකේ හා හඩිමුඩු දාර එච්චකේ එයි අල්ලාහගේ හදරතුග අයිනි ගොතුම වාක කි ذاتی ගොතුම නජිහෙන්නු එගොතම මුෂ්‍රිකුන කෙ සෙමිග අකීදා එහාන නුතාහිර නජිස් ෆදේ එමිග අකීදා ඒ එමිහොස් අයිනි ගොතුම නජිහෙන්නු අයිනි ගොතුම එබන ذاتی ගොතුම නජිහෙන්නු හැම එගොත රාවේ ذاتی ගොතුම නජිහෙන්නු එහෙන් වීම සෙන්ටුවස් එයි ඇල්කොහොල් හුරීම ඒකේ ذاتිගතුන ජීහකන් ඔය ගෑග ජෙහුම කොයි විශ්මස්සරෙන්නේ යකෝ රාවිස් ගෑග හේකු ගෙන් නමාදු සොහා එකම නජිහ ජීහ ෆොරජ නමාස් සොහයන්වාන නජිහ ජීහ ගෑග හොරජ කන නමාස් සොහයන්වාන එහෙම ඒති ඉස්තිමාල් කුර්මකි මස්සරෙන්නුන් ඒ කිය දැන් මිසාරක මීහා එනගේ අමිල්ල නෆ්සෝ ඒකෙන් දිෆා සලාම කුර්මට්ටකා ඒනගේ වරාවෙරකන් තක්වාවෙරකන් එයි ඒකෙන් රක්කා තෙරුම් ඒන අමිල්ල නෆ්සෝ ඒන මීතන තිමන්න එපද නං කියුනොච්චස් බේන වෙන්න කුරානාමි අල්ලාහට ටක මස්සලෙන් ඒනගේ වරාවෙරකන් තකවාවෙරකන් අයියන් අල්ලාහ ජසා දෙවවන් සවාබු දෙවවන් ඒකමක ඒන හෙම්මියකන් ඒ හුකුම් ඒන ඒගොත ඉස්තිමාල් නොකුරාතීවේ ඒන ඒ ගුණ ගන්නවා මිසාලක බයික එච්චිසා කොෆි කොෆියා මිසක කලොසා ඒගේ නිකොටින් එබහුරේ එහෙන්නු එවි හැබ්බොර සහර ඒ හුස්සකනි එබෑනා ගෑ ෆිස්තිමාල් කොෆිය මෙහමරුවාන කොෆි ගෑසේ බහුරේ ඒක ඒ හුන්නාතිය කිය හේතු මිසක් හරාන් කරන බයෙන් මිහුම බහරි හද්ද ෆාණාන් කොස්ති බයෙන් මිහුම් කොෆීව සරාන් කොෆා සෑබුයුම් සරාන් කොෆා මිහුර චහරා ඒනේ කොටින් හුන්නාතිය එහෙන්නම ඒ මිහාරේ ගොත බලාර බයෙන් එච්චික හුර දාන විහාග මාද්දායකම කොයති වකීච්චක ගුළුනීම ඒති ෆෑදාද වකීච්චක ගුලිගෙන් ෆෑදාද ඒ හුර දාන කාල මේවා එච්චිස් වකිවර කවර ගින කේම විහාවිස් වේදාන මියක් එහෙන් වීම ඒ ගොතන් හරාන් කරුන් ඒ මස්සලේ එකම කු මිසාලක ඒන අමිල්න නැසයි කියන්නේ කොටින් උරේගේ කිසහරකේ මිගේ හරි කඩ ගෙල්ලුම් දෙච්චකේ එමත් තිමන්නෙන්න බෝන මේ මස්සලෙන්නේ ඒන අමිල්න නැසන් ඒන එකම් කුරේම එයි ඊශ්‍රායෙලුගේ ෆානිශාලක ෆාන එකක් යාකූබ් අලයිහිස්සලාම් යාකූබ් අලයිහිස්සලාම කරේ ෆාන ගාමිල්න නැසු සලාම් කරවිච්ච ඒක වංචේ එයි එක්ගම මස් ජමලු මස් ජමලු මස් සලාම් කරවි إلا ما حرم إسرائيل على نفسه من قبل أن تنزل التوراة قرآن الله يكرمه එකලිෆ ආමිල නෆ්සන් හරාම් කරවි මස්සලෙන්නේ ආමිල නෆ්සන් හරාම් කරමකෝ කොච්ච එකමක එහෙම්මියකන් හරාම් කොක් ගන්නවාන ආමිල නෆ්සන් ඒති මිසාගේ ඉස්තිමාල් නුකරන් එන බෙව්වි එන බොනි කලේස් මිති කෑ ගන්නවානේ ගෝහෙමි සකරාතේ මුලේ ඒකත එහෙම්මියකන් අමර කොක් ගන්නවාන ඒකත සෑබුයින් වෙසේ එන ආමිල නෆ්සන් මනා කුරේති සෑබුයින් ඒකම එහෙම්මියකන් මනා නුකුරේති සබකිය කේ හරාම් එච්චනු ආෆෞසුවාත් සලාංගින ගිනෙන් කුරුමකි ඒ රසූලුල්ලාහ් හදීස් ප්‍රකරණ ලා යුමිනු අහදුකුම් hatta tu'minu la la la tadkhulul jannata hatta tu'minu tiyabami swargan wannana tiyabami hum iman vejjumat dante wala tu'minu hatta tahabbu adi tiyabami hum iman mikamuga nuwe tiyabami hum ekakone ekak lobi kofumat dante narmi annani silsilami annani silsilami na mantiki ecche mi aslo hayatuga mantiuga ecche තේබෑම ස්වර්ගෙන් නුවන්නානේ ඊමාන් වනීහ අදි ඊමාන් විකම ගන්න වේ තේබෑම එක කොන එක ලෝභි කොෆමත් දාන දැන් මේ හදීස් වල කරවන්නේ අලා අදුල්ලුකුම් අලා ෂයින් ඉසා ෆාල්තුමුහු තහාබබතුම් තිමන් කලේ ෆාන් තේබෑම නක් කම බුන දෙවන් හේ එකන් තේබෑම හුන් කොෆියා තේබෑම හුන් කොන කොද කෙ ලෝභි වානේ අෆෂුස් සලාම බයිනකුම් තේබෑම හුන් ගමදක සලාම් කුරුන් ආම් කුරාෂ ඉනගෙන සලාම් කුරාර ඒ හදීස් වල කලේ ෆාන් කුරබ්වි ෆාන් අස්සාබේ කලුම් මිහ මි ෆරාතන් එම්බරලා ෆාන් එක්කයිනා බද්දලිස් අස්සලාම අලයිකුම් මිහෙන් එම්බරලා අනෙක්ක ගහෙක් ගෙනි වෙවද දෙන් අනෙක්ක නා බද්දලි වෙස් අස්සලාමු අලයිකුම් ගින ගින සලාම් කර මස්සලෙන්නේ දෙම් මේසාරක මිස්කිතුගේ කුරා සලාම කි එයි එංගේ එච්ච එංගේ එංගේ ෆාවා එච්ච නු රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම සමානුග ඒ මිසාරක මියා කුසි කුර කුරන් දෙම් මේ බුනේ ෆදා අස්ලු හැම එකනු මිහන් අතුන් සල් මිහන් ජෝඩ කොල්ල මෙන්න උනේ බුනම් වෙජ්ජේ අස්සලාමු අලයිකුම් සලාම් කුරම කියා ගයින් السلام عليكم نوتا السلام عليكم ورحمة الله نوتا السلام عليكم ورحمة الله وبركاته مهم بنو දැන් ජවාබ් දෙමි හසෙ ෆදෑම් බොනෝ දෙමිසා කේන zikr කුරම් මින අල්ලාහ් zikr තස්බිහ කියන් ඉන්දස් මිය කුසලාන් කොල්ලනේ අල්ලාහ් රේන බුනන් ජිහස් වලයිකුම් සලාම සවබකි සලාම් ගෝමකි මුස්තහබ්බුකම එකම සලාම ජවාබ් දිනුමකි වාජිබුකම සලාම් ගෝමකි මුස්තහබ්බුකම එකම සලාම් ගෝවා ෆිය ජින වා ජවාබ් දෙන් වාජිබු ඒන zikr තස්බිහ මේ දුකණ්ඩාලිය නයි කියා ගෝස් කම කුරි යාර ඒන වාජිබු කුරි ඒන වාජිබු වාන සලාම් ගෝ ජවාබ් දිනු සලාම් කොෆිය එහෙම එක එකත එකන් කොක් ගෙන්නවානේ දැන් මිස්කිතුම් ෆෑබෑ සලාම් කුර එකක් වන එකක් ඒ රංගල වගුතෙන් සලාම් කුරා මිස්කිතුම් ෆෑබෑ ෆා ඒ තාංගති වෙන කවන එක සලාම් කුරුන් හම සලාම් දිනි මේ රසනා දැන් බයි මෙහුනස් ගෝ ආන දැන් හම එකන අජ්ජෝඩ කොල්ලාන දැන් ඒ ආදෙන් වාගේ කි ඒයි සාවිතු කමෙන් සලාම් කුරන්‍යා වාගේ එකක් වන එකක් උඳගුණු වාගෝ තස් සලාම් කුර මිහාර ඒ තාංග උඳගුවානේ නජිකුර තස්බිහ කියන් ඉඳ සලාම් ගෝ ඊම ඒක මේ දුකෙන් ඩුනිය හිසාබුම කොම්බේ කමෙව්ස් ඒගේ ජාගයාගේ තනුග කුරේ එන් නුනි අනියාවරකම කවන්නේ අනියාවරකම කියන්නේ කොන් කමක අනියාවරකම කිය අර විභම කියන්නේ වදු ෂයිඉ ෆී ගයිරි මහල්ලිහි අනියායකි අනියායකි එච්චෙන් ඒගේ තන්නුන් හෙන්තනක බේන්දුම් මෙයාර මීති බෑන්දෙන් ජේ තන්නුන් හෙන්තනක බේන්දුම් මම කියන අනියාවරකම මෙයාර මිසක වාහකේ ඒ වාහක දක්කන් ජේ තනුගනුනි දක්කාගෙනවාද දක්කා ෆියානියා ඒ වාහකෙන් අනියාවර වියනයි එජේ එහෙන් මේක ෆායදා වෙස්නු කුරාන ඒති දක්කන් ජී තනුගනුනි දක්කා එන්නුවාන ඒක වාහකයේ ෆායදා වෙස්නු කුරාන දැන් දුල්මුගේ දුල්මු කියන්නේ අරයි වහුන් අනියාය දුල්මු ඒගේ ඉදිකොලකේ හිකුමයි හිකුමයි හිකුමත කී එයි එච්චෙන් ඒගේ තනුග බේන්දු කොම්මේ එච්ච කොම්මේ එච්චකස් ඒගේ හග්ගු